ධර්මස්වයට ප්‍රථමයෙන් හැම දෙනාම නැවතවාරයක් නමස්කාරය කියන්න. සමන්තා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 මනුයුත්තේන භික්කවේ භික්කුණා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානීති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අරමුණු කරගෙන අපේ හිත සකස් කර ගැනීම සඳහා අරමුණු කරගෙන කොයි විදිහටද අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා දේශනා කරපු ධර්මය විමසලා මේ ජීවිතය සාර්ථක කරගන්නවා සසර ජීවිතය සූපත් කරගන්නවා මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැමදෙනාම ඇති කරගන්න ඕනේ. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය අපිට පෙන්වලා දුන්නා. අපි ඇත්තටම කල්පනා කරන්න ඕනේ මොකටද අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා. ඇයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය? අපි අපේ ශරීරය යම් යම් තැන්වලදී අඩුපාඩු වෙනකොට ශරීරයේ පිරිසිදු කරගන්න දන්නවා. අපිරිසිදු වෙනකොට පිරිසිදු කරගන්න දන්නවා. අඩුපාඩු හදාගන්න දන්නවා. gedara gedara අපිරිසිදු වෙනකොට පිරිසිදු කරන්න දන්නවා. ඒ වගේ මේ භෞතික ලෝකයේ බොහෝ දේවල් නැවත නැවත නැවත නැවත හදාගන්න හරියට හදාගන්න අපි දන්නවද නැද්ද? ඒක ඔක්කොම අපි දන්නවා. නොපෙනෙන දේවල් හදාගන්න විදිහක් ඇත්තේ නැහැ. එතකොට නොපෙනෙන මේ ලෝකේ අපිට පේන දැනෙන කොටසක් තියෙනවා. ඒ තමයි අපිට දැනෙන සීමාවක් තියෙනවා. එක්තරා රේන්ජ් එකක් තියෙනවා. අන්න එච්චරයි අපිට දැනෙන්නේ. <clears throat> හැඟෙන්නේ. අන්න ඒකෙන් එහාට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එහෙමනම් අන්න ඒ නොදැනෙන දේවල් පිළිබඳව අපි ළඟම ක්‍රියාත්මක වෙන අපේ නොදැනෙන දේවල් පිළිබඳ දැන ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. එතකොට ඒ නොදැනෙන දේවල්, නොපෙනෙන දේවල්, නොතේරෙන දේවල් කියලා දුන්නහම අපේ පැත්තෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හින්දා මෙතන සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන ක්‍රමේ අපිට තේරුම් නැත්නම් අපිට මේක නිවැරදිව හදා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ ජීවිතේට ජීවිත ගමනට වැඩියෙන්ම හේතු වෙන්නේ ශරීරයද හිතද හිතයි එහෙනම් අපේ මේ సంతానගත වැඩපිළිවෙල පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය. අධිතිත්ත මනු යුත්තේන මේ සඳහන් කරන්නේ අධිචිත්තයක් කියන්නේ මේ ඉන්න සාමාන්‍ය ජීවිතයට වැඩිය එහාට ගිය දෙයක් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන අය. ධ්‍යානලාභියෙක් වෙන්න නැත්නම් මාර්ගඵල උපදවා ගන්න ඒ වගේ තමන් ලෝකය අවබෝධ කරගන්න තමන්ව අවබෝධ කරගන්න වෙහෙසෙන අය විසින් කාලෙන් කාලෙට මෙනෙහි කළ යුතු කාරණා පහක් බුදුරජාණන් වහන්සේ පිතක්ක සන්ටාන කියන සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. අපි කාගෙත් බලාපොරොත්තු අපි මේ එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරන්න එහෙම බලාපොරොත්තුවකින්ද නැද්ද? අපි කාගෙත් බලාපොරොත්තුවක් තියෙනවා මම දැන් කලින් කිව්වම නිවන් දකින්න ඕනේ කියලා නේද? ඔව් කියනවා. නේද? සාදුකාර පාත්තනවා. ඔව්. එහෙනම් බලාපොරොත්තුවක් තියෙනව නැතුව නෙවෙයි. එතකොට ඒ විතරක් නෙවෙයි අපිට සමහර වෙලාවට ලෞකික බලාපොරොත්තුත් තියෙනවා. අපි දරුවෙක් ගත්තොත් එහෙම දරුවාට අධ්‍යාපනය පිළිබඳව එයාගේ ඉලක්කයක් තියෙනවා. තවත් අනිත් අය ගත්තාම අනිත් අයටත් නොයේකුත් ව්‍යාපාර පිළිබඳ නොයේකුත් දේවල් පිළිබඳ එක එක ඉලක්ක එක එක ටාගට්ස් තියෙනවද නැද්ද? ඔව්. දැන් අපි වැඩියෙන්ම හොයලා බලමු මෙන්න මෙහෙම එකක් මම අහුවොත් හැමෝගෙම නිවන් දකින්න එකට හරි. තමන්ගේ අධ්‍යා දරුවෝ නම් අධ්‍යාපන වැඩවලට හරි. අනිත් අය නම් තමන්ගේ තියෙන මොකක් හරි ගෝල් එකකට උත්සාහ කරනකොට වැඩියෙන්ම බාධාවක් උනේ වැඩියෙන්ම ඒකට බාධා වුනේ අම්මගෙන් තාත්තගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද යාළුවන්ගෙන්ද නෑදෑයින්ගෙන්ද නැත්තම් එහෙනම් වැඩියෙන්ම බාධා වෙලා තින්නේ තමන්ගේම පැත්තෙන්. ඇයි? කවුද පාඩම් කර කර ඉද්දි නිදියන්න නිදියන්න කියලා තල්ලු දැම්මේ කවුද? නේද? අපේ හිතමයි. නේද? ඊළඟට සමහර ඕනේ නැති දේවල් ඒ කියන්නේ මේ අරමුණට බාධා වෙන දේවල් නේද? එක එක එක එක දේවල් වලට යොමු වෙලා රූප වාහිනිය දිහා බලාගෙන හිටියා, ඉන්ටර්නෙට් එක දිහා බලාගෙන හිටියා, නේද? එතකොට ගේම්ස් ඒ වගේ නොයේකුත් දේවල් වලට අපි ඇඩික් වෙලා වගේ නේද? ඒ කියන්නේ ගැලවෙන්න බෑ වගේ වයින්. සමහර දේවල් ගැන එහෙම ගැලවෙන්න බැරුව යන දේවල් තියෙනවා. එතකොට ඒවා හින්දා එහෙනම් වැඩියෙන්ම බාධා කරලා තියෙන මගේ දියුණුවට වැඩියෙන්ම බාධා කරලා තියෙන මගේම හිත. පිළිගන්නවද? අන්න ඒක ජයගත්තේ නැත්තම් ඒක ඒක අපි කොහොම හරි කරලා අනිත් පැත්තට හරවගෙන යහපත් පැත්තට පොළඹවා ගත්තේ නැත්තම් අපිට යම් ආකාරයක දියුණුවක් ඇති කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙනම් කොහොමද ඒක වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ. මොකක්ද වෙන්නේ? මොනවා හරි දෙයක් ගැන අපිට ගැලවෙන්න බැරි විදිහට ඒ පිළිබඳව ඇලෙන්නේ කොහොමද? ගැටෙන්නේ කොහොමද? ආන්ගේ ඇලෙන ගැටෙන දේවල් සකස් වෙන විදිහට කියනවා සංකල්පනා කියලා. විතක්ක කියලා කියනවා. හරිද? ධර්මයේ විතර්කය කියන එක මම පැහැදිලි කරන්නම්. දැන් අපිට මොන හරි දෙයක් ගැන පුංචි සිතුවිල්ලක් ඇති වෙනවා. අපි හිතමුකෝ කෙනෙකුට කොහේ හරි මොන හරි භාණ්ඩයක් කියලා Tamanට හොඳ වාහනයක් තියෙනවා. නැත්නම් හොඳ ෆෝන් එකක් තියෙනවා. තියෙද්දී අලුතෙන් ෆෝන් එකක් ගැන විස්තරයක් ආයෙන් හරි ඇහෙනවා. ඇහුණ ගමන් මේක ගැන පුංචි ආසාවක් ඇති වෙනවා. එතන ඉඳන් මොකද වෙන්නේ? හරියට දුන්නෙන් විද්ද නේද? ඊතලයක් වගේ මේ හැම වෙලේම එතනින් එහාට අපේ හිත මොකද වෙන්නේ? ඒකේ තියෙන ඒක ලැබුණහම අපිට තියෙන දේවල් ලැබෙන දේවල් ඒක ලබා ගැනීම පිළිබඳ නොයේකුත් නොයේකුත් නොයේකුත් සිතුවිලි. එතෙන්ට මා එතන ඒක ලැබුණාම මට කොහොමද ඒක ලැබුණාම මට තියෙන වාසි මොනවද ඔක්කොම මෙනෙහි කරනවද නැද්ද? ලබා ගන්න විදිහත් මෙනෙහි කරනවද නැද්ද? එහෙම මෙනෙහි කරන්ඩ මෙනෙහි කරන්ඩ මෙනෙහි කරන්ඩ අන්න ඒ වස්තුව කෙරෙහි තියෙන ආසාව කැමැත්ත අඩු වෙනවද වැඩි වෙනවද? ආන්ගේ මෙනෙහි කරන කම කරන්නේ මමද නැත්නම් ඒක සිද්ධ වෙන දෙයක්ද? නේද? අන්න අර ඇති වෙන ඒ ලෞකික දේ ගැන නැත්නම් මේ ලෝකයේ තියෙන දේවල් ගැන ඇති වෙන කැමැත්ත හින්දා ඒ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත විතර්ක පහල කරනවා. ඒවට කියනවා කාම විතර්ක කියලා. පංචකාම සම්පත්තිය කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් ලබන්නා වූ සැප ආන්ගේ කුමන සැපයක් ගැන හරි ටෙලිෆෝන් එකක් විතරක් නෙවෙයි කුමන සැපයක් ගැන හරි මොකද වෙන්නේ නේද? ඉස්සෙල්ලාම පුංචි සිතුවිල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ සිතුවිල්ලේ ඉඳලා ඒ වස්තුව ලබා ගන්න කම්ම ඒ සම්පත්තිය ලබා ගන්න තුරුම අපේ හිත මොකද කරන්නේ? දුවනවා පිට පස්සේ නේද? දුවනවා දුවනවා ඒක මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා මෙනෙහි කරන වාරයක් වාරයක් ගානේ ඒ ගැන තියෙන බලය හිතේ තියෙන ඒකට ඇදිලා යන ගතිය එන්න එන්න වැඩි වෙනවා. අන්තිමට මේක නවතින්නේ ඒ අදාළ දේ Taman ලබාගෙනම ලොකු සටනක් කරනවා අන්තිමට. නේද? ඒක හැම සිද්ධියකටම පොදුව සිද්ධ වෙන දෙයක්ද නැද්ද? හරි. එන්නේ කාම විතර්ක විතරක් නෙවෙයි ඊළඟට තරහත් එහෙමද නැද්ද? පුංචි තරහක් ඇති වෙනවා. ඕන් තරහ ඇති වුණාම මොකක් හරි එකක් ගැන දැන් ඉන්නවා ටිකක් ටිකක් තරහෙන් ඉන්නවා. ඊට පස්සේ ඒකත් එක්ක මොකද කරන්නේ ආය මෙනෙහි වෙන්න පටන් ගන්න මොනවාද? මට අද දැන් වචනයක් කියලා කිය කියන්නකෝ. අදත් වචනයක් කිව්වා ඔయిత කලින් ඔయిత කලින් කියලා තියෙන වචන එක එක එක එක එක එක නේද? එනවද නැද්ද? එනවා අන්තිමට මොකද වෙන්නේ? මේක ලොකු තරහක් හැදෙනවා එන්න නේද? ඈ පරණ ඒවා ඔක්කොම එකතු වෙවි එකතු වෙවි ආන් එකට කියනවා විතර්ක පහළ වෙනවා කියලා ඒකට කියනවා. ඒ කියන්නේ අපේ මේ නේද? අපි ඒක පිළිබඳව ඒ දේ පිළිබඳව නැවත නැවත නැවත නැවත නැවත නැවත හිතනවා. ඇත්තටම හිතෙනවා අපිට. නේද? කවුරු හරි මොනවා හරි හොඳ වැඩක් කරොත් ඔන්න ඒ හොඳ ගැන හොඳ එකතු වෙනවා වගේ එතෙන්ට නිකන්. නරක වචනයක් කරේ මේ කියලා නරක දේවල් එකතු වුනහම නරක දෙයක් කරපු ගමන් මොකද වෙන්නේ? අපි දන්නේම නැහැ. ඒ අර පරණ නරක කරපු ඒවා ටික ඔක්කොම එතෙන්ට එකතු කරගන්නවද නැද්ද? එකතු කරගෙන ලොකු බලයක් හදාගෙන හරි විකාර ගතියෙන් ඉන්නවා. ඒ තමයි ව්‍යාපාද විතර්ක. විතර්කය කියලා කියන්නේ ඔන්න ඔහම කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ හරියට පිළිකා සෛලයක් වැවෙනවා වගේ නේද? පිළිකාවක් හැදෙනකොට පොඩි සෛලයක් තිබොත් ඒක වේගෙන් වැවෙනවා වගේ. අද හැන්දෑ වෙනකොට මොනවා හරි දෙයක් ගැන හිතලා තිබිලා රෑ ඒක ගැන මෙනෙහි කරොත් එහෙම නැවත නැවත මොකද වෙන්නේ? උදේ වෙනකොට ඒ ගැන හොඳටම අවශ්‍යතාවය වැඩි වෙලා. ඊළඟ හැන්දෑ වෙනකොට තවත් ඊට පස්සේ සමහර දේවල් හරිම ගැටලුකාරී තත්ත්වය සමහර අය ඒ තත්ත්වෙටපත් වුණාට පස්සේ මොකද කරන්නේ? ඒක දරා ගන්න බැරුව Tamanට අවශ්‍ය දේ ලැබුණ නැත්නම් මොකද කරන්නේ? Tamanගේ ජීවිතේ පවා නැති කරගන්න මහ විනාශකාරී දේවල් කරන අනිත් අයට ගහනවා වෙලාවකට බයිනවා. නේද? ඔය හිංසාකාරී තත්ත්වයට යන්නේ එතනින්මද නැද්ද? ආම් බලන්න ඊළඟ විතර්කය ඒක. රිදවීමේ අදහස ඇති වෙනවා. මං හවසට ආපුවම හොන්දට බයින්නම්. නේද? ගහන්නම්. නැත්නම් කේලම් කියන්නම් කියලා හිංසාකාරී විතර්ක පහළ වෙනවා. හිංසාකාරී විතර්ක පහළ වුණාට පස්සේ ඒ කියන්නේ හිංසාකාරී නේද විතර්ක කියන්නේ thoughts අපිට ඇති වෙන නේද? එතකොට මෙන්න මේවා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති වෙනවා. නැවත නැවත ඇති වෙනකොට ඒ ඒකට තියෙන ඒක කෙරෙන්න තියෙන වේගය වැඩි වෙනවා. ඒ විදිහට නේද සමහර අය සමහර අයගෙන් පරිගන්නේ. නේද? බලන්න සමහර අය තමන්ගේ මව්පියන් පවා විනාශ කරලා දානවා. සමහර අය තමන්ගේ දරුවෝ නේද? තමන්ගේ දරුවෝ, තමන්ගේ භාර්යාව, තමන්ගේ ස්වාමියා නේද? ස්වාමියාව ඝාතනය කරපු කෙනෙක් ඉන්නවා නම් එයා ඒක කොච්චර කලින් සැලසුම් කරන්න ඇද්ද? plan කරන්න ඇද්ද? ඒ කී වතාවක් ඊට කලින් ඒක කරනවද තමන්ගේ හිතෙන්? නේද? දැන් කෙනෙකුට අද හැන්දෑවේ බයින්ඩ් ඉන්නවා කියලා හිතන්නකෝ මම. දැන් මම අද හැන්දෑවේ ආපුවම් බයින්ඩ් ඉන්න කෙනෙකුට. ඊට කලින් බයිනවද නැද්ද? ඊට කලින් බයිනවා. ඊට කලින් බයිනකොට මොකද වෙන්නේ? අර පැත්තෙනුත් බයිනවා. නේද? හිතෙන් එහෙම කිව්වහම මට මෙහෙම කියයි. මෙහෙම කිව්වොත් මම <laughs> නේද? මෙහෙම කිව්වොත් මම මෙහෙම කියනවා කියලා ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ. <laughs> නේද? ආන් ඒක තමයි කියන්නේ විතර්කය කියලා. තේරෙනවද? එහෙනම් විහිංසාව විතර්ක ඇති වුණොත් කෙනෙකුට රිදවන්නම පැත්තට මාව බර වෙලා යනවා. ව්‍යාපාද විතර්ක ඇති වුණොත් කෙනෙකුට මේ තරහ කියන එක මගේ උපරිම වැඩි වෙලා යනවා. කාම විතර්ක ඇති වුණොත් ඒ වස්තුන් ලබා ගැනීම සඳහාම මාව ඇදී ඇදී ඇදී ඇදී යනවා. පිළිගන්නවද? ඔන්න ඔය කාරණා තුන, ඔය විතර්කය කියන දේවල් හොඳයිද භාවනා මානසිකාරයකට? නෑ. ඔය විතර්කය කියන එක භාවනාවකින් දියුණු වෙලා නිවන් දකින්න ඕ ධ්‍යාන බලයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ විතර්කය හරියන්නේ නැහැ. ඊළඟට දැන් මං නේද ඊළඟට බලන්න ලෞකිකව අධ්‍යාපනය ලබන්න ඉන්න ළමයෙකුටත් මේ වගේ පෙළ ගැහෙන පෙළ ගැහෙන මේ විතර්ක පෝලිම හොඳද? එයා එක එක පැතිවලට එයාගේ එයාගේ ටාගට් එකට පිටින් තියෙන පැතිවලට එයා නිකන් වීසි වෙලා යනවද නැද්ද? ටික ටික ටික ටික වීසි වෙලා වීසි වෙලා වීසි වෙලා යනවා. හ්ම් අන්තිමට මොකද වෙන්නේ? එයාගේ එයාගේ අරමුණට වැඩිය මේ විතර්කය විසින් හැදිච්ච අරමුණ එයාට ප්‍රබල වෙනවා. මේක කොච්චර වෙලාවකට ප්‍රබල වෙනවද කියනවා නම් අම්මා තාත්තත් එපා කියන තත්ත්වයට එනවා. නේද? ඒකට විරුද්ධව කතා කරන ඔක්කොම හතුරු විදිහට යාට පේන්න ගන්නවා. මොන හරි දෙයකට විරුද්ධව කතා කරනවා. ඉතින් මෙන්න මේ ඔන්න ඔය ලක්ෂණය අපි ළඟ වැඩියෙන්ම වැඩියෙන්ම තියනවද නැද්ද? වැඩියෙන්ම වැඩියෙන්ම තියනවද නැද්ද? ඕක නෙවෙයිද අපිව මුලාවට අරගෙන යන්නේ. ඕක නෙවෙයිද අපේ හිතේ නොයේකුත් දේවල් නැතුව බැරි තත්ත්වයටපත් කරවන්නේ. වස්තුන් නැතුව බැරි තත්ත්වයටපත් කරවන්නේ. ඔය විදිහටපත් වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? ඒ විදිහට විතර්ක පහළ වෙලා යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් නැතුව බැරි තත්ත්වයට තමන්ගේ හිතටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඕම් උදේ මතක් වෙනවා. මතක් වුණාම මොකද වෙන්නේ? දැන් බලන්න යන්න ඕනේ. දකින්න ඕනේ. නේද? වෙන වැඩක් නැහැ. නේද? අන්නේ තත්ත්වෙටපත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් ගිහින් බලනවා. බලපුවාම ආ දැන් හරි. ආයෙ පහුවෙන්ද උදේ? නේද? අපිව නිකන් දඬුවමකට ලක් වුණා වාගේ. අපිට පනිෂ්මන්ට් එකක් හම්බුණා වාගේ. නේද? මොනවා හරි මේ ලෝකේ තියෙන වස්තුවක් අපිට උපාදාන වුණාම ගොඩාක් ඇටැච්මන්ට් එක වැඩි වුණාම මොකද වෙන්නේ? අපිට පනිෂ්මන්ට් වගේ මොකද ඒ දුවන්න වෙනවා පොඩ්ඩක් නැත්තම් ඒක හොයන්න ඕනේ ඒක බලන්න ඕනේ ඒක විඳින්න ඕනේ ඉවරක් නෑ නේද? එහෙමද නැද්ද? ඒ தත්වෙටපත් උනේ ඔන්න ඔය විතර්කය ඇති වෙච්ච වෙලාවේ පොඩියට ඇති වෙච්ච වෙලාවේ කෙනෙක් කෙරෙහි කියලා හිතන්නකෝ. කෙනෙක් කෙරෙහි කැමැත්තක් ඇති වෙච්ච වෙලාවේ ඒකට වැවෙන්න ඉඩ දෙන්නේ නැතුව තියාගත්තා නම් අද දුක් විඳින මට්ටමක් තියනවද? නෑ. මේ බලන්න. ඉපදිච්ච කමං කෙනෙක්ගේ தත්වෙ මොකද? ඉපදිච්ච ගමන් දේශනාවේ තියෙන්නේ කොහොම කියලාද? සක්කාය දිට්ඨිය නැත. ඉපදිච්ච ගමන් කෙනෙකුට නැතුව බැරි දේවල් නැහැ. හරි. කිසිම දෙයක් පවත්ව ගැනීමේ අදහසක් ඒ හිතේ නැහැ. ඉතින් කියන්නේ සක්කාය දිට්ඨිය නැහැ කියලා බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ කියන්නේ ඇත්තට බලන්නකො අම්මා නැතුණත් එයාට කමන්නේ නැහැ. තාත්තා නැතුණත් කමන්නේ නැහැ. නේද? සහෝදරයෝ නැතුණත් කමන්නේ නැහැ. මොකුත් ප්‍රශ්නයක් නැහැ. එයාට ඕන මොනවද? කිරි ටිකක් විතරයි. ඒක කොයි අම්මා දුන්නත් එයාට ප්‍රශ්නයක් නෑ. වෙන කිරියම්ම කෙනෙක් දුන්නත් ඉතින් ප්‍රශ්නයක් නෑ. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ අම්මා ඔන්න කිරි දෙනවා, නැලවිලි ගීත කියනවා, කරේ තියාගෙන ඉන්නවා නේද? ඒ කියන්නේ ඉන්ද්‍රියන් ඔකොටම සැප වේදනා ලබා දෙනවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ආ අම්මා නැතුව බැරි වෙනවා. නේද? දැන් කිරි නැතත් කමන්නේ අම්මා වුණේ. නේද? ආ බලන්න අලුතෙන් මේ වැඩේ උනේ. ආන් ඒ විදිහට මේ ඉන්ද්‍රියන් හරහා අපිට එක එක ඒවා එක එක ඒවා එක එක ඒවා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා දැන් මොකද වෙලා තියෙන්නේ? බොහෝ දේවල් ඕනේ. බොහෝ දේවල් ඕන වෙලාද නැද්ද? බොහෝ දේවල් ඕන වෙලා. එහෙනම් අන්න ඒ විදිහට දැනුත් අපි මොන හරි දෙයක් දැක්කහම මොකද කරන්නේ? ඒක ගැන හරියට මෙනෙහි කරනවා. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අපේ හිත බොහෝම පිච්චෙන දැවෙන තත්යකට පත් කරගන්නවා. ආන් ඒක නවත්ත ගන්න විදිහක් ඕනද නැද්ද? ඒක නවත්ත ගන්න ඕන අපි. ඒක නවත්ත ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අපිට කවදාක්වත් නේද මේ බලන්න. එක එක එක එක එක එක කාලෙට අඬන්න වෙන දේවල් එකමද වෙනස්ද? ඒක නෙන්න. නේද? එක කාලයකට මට දකින්නවත් නැතුව ඉන්න බෑ කියලා ඉන්න දැක්කේ නැත්නම් ඇඬෙන දේවල් තවත් කාලයකට කොහොමද? දැක්කොත් හොරේ මග ඇරලානවා. නේද? බලන්න ඒවා වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනකොට මොකද වෙලා තින්නේ? අලුත් දේවල් වගේ අලුත් දේවල් එකතු වෙලා. අර දේ අර දේ හින්දා දැන් දුකක් නෑ. හැබැයි පස්සේ ආය අලුත් දේවල් එකතු වෙලා. ඒ එකතු වෙන දේවල් හින්දායි දුක. නේද? දැන් ඒ ඒ කාලෙට තියෙන ලයිස්තුව ඒකට කියනවා ඒ කාලෙට යට උපාදාන වෙලා තියෙන ලස්සන සමහර කාලෙට සමහර ඒවා අයින් වෙලා යනවා. නේද? හැමදාම අලුත් දේවල් ටිකක් එකතු වෙනවද නැද්ද? අයින් වුණාට මොකද? ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා කියන්නේ. නේද? අන්න එහෙම අලුත් දෙයක් අරගෙනමයි පරණ දේවල් අපි අයින් කරන්නේ. ඒ කියන්නේ හැමදාම අඬන්න ලයිස්තුවක් තියෙනවා අපිට. ඇඬෙන්න ලයිස්තුවක් තියෙන හැමදාම. නේද? පොඩි කාලේ තිබ්බ ඒවා නෙවෙයි අවුරුදු 15ක් 20ක් වෙනකොට ඒ කාලේ තිබ්බ ඒවා නෙවෙයි 25ක් 30ක් වෙනකොට ඒ කාලේ තියෙනව නෙවෙයි නේද? දන්නවනේ දැන් දැන් ඉතින් අපේ වයස කම්මලට තාත්තලාට මොනවද අඬන්න එකතු වෙලා තියෙන්නේ? දරුවෝ ගැන අඬන්න ඉතලා දැන් මේ මුණුබුරු වගේකුත් එකතු වෙලා නේද? දැන් එයාලා හින්දාත් අඬන්න පටන් අරන්. මිනිබිරියෝ හින්දාත් අඬන්න පටන් අරන්. හැමදාම අලුතෙන් දේවල් වගේක් එකතු වෙනවා. මේ එකතුවෙන් බලන්න අම්මෙකුට තාත්තෙකුට ඇයි ඔය තරම් දරුවා පිළිසිඳ ගන්නකොට මේ තරම් සතුටක් ඇති වෙන්නේ ඇයි? දරුවා බිහි වෙනකොට පිළිසිඳ ගත්ත වෙලාවෙ ඉඳන් මොකද කරන්නේ? ආන් විතර්ක නේද? ඒ ගැන හිතනවා. මෙහෙම වෙයි, මෙහෙම වෙයි නේද? ඈ ඉස්සර නම් ඉතින් ඔය ස්කෑන් කරන්නත් බෑනේ. එතකොට මොකද කරන්නේ? නේද? පුතෙක් දුදු වෙද්ද කියලා හොයාගන්න බැරුව ඉන්නවා. දැන් පුතේ දැන් පුතෙක් කියලා දැනගත්තොත් නේද? කාමරේ සරසන්නේත් එක පාටකින්. නේද? හ්ම් net එකේ ඉඳන් ගන්න පාට හිටන් වෙනස්. මෙහෙම කර කර කොච්චර හිතනවද? මේ සිතුවිලිත් එක්ක මේ දරුවාගේ මූණ දකින්නකම් කියලා හිතලා හිතලා හිතලා හිතලා ඉන්නේ කොහොමද ලොකු බැඳීමක් ඇති කරගෙන නේද? අන්න ඒ බැඳීම කොයි මේක හරි භයානකයි. අන්න ඒ බැඳීම කොයි මොහොතක මහා දුකක් ඇති කරයි දන්නේ මාස 4කින් මාස 5කින් මාස 7කින් 8කින් මේ ළමයා නේද තමන් බලාපොරොත්තු වෙන කෙනා නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බිහි වෙනකොට නැති වෙන්න පුළුවන්. දවස් දෙකකින් නේද සමහරලාට කහ පාට වෙලා ඕන නැති වෙලා සමහර අය. නේද? ඉතින් මේ කට්ටියට ඇති වෙන දුක් ගැන දන්නවනේ 아무튼 කියන්න දෙයක් නැහැ. නේද? අන්න ඒ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බොහෝ ඈතට මෙනෙහි කර කර ලෑස්ති කරගත්ත හින්දා නේද ඒවා බින්දෙනකොට දුක් ඇති වෙන්නේ. එහෙනම් ඔන්න ඔය වැඩේ නවත්ත ගන්න ඕනේ. හ්ම් අන්න ඒ වැඩේ නවත්ත ගන්න ඕනේ. ඒකට කියනවා ඒ එන්න ඒ එවැනි తত্ত্বය තමන්ගේ ලෞකික අරමුණට විතරක් නෙවෙයි තමන්ගේ ලෝකෝත්තර අරමුණට නම් දැඩිම බාධාවක්. හරිද? දැඩිම බාධාවක්. භාවනා මානසිකාරයකින් හිත සකස් කරගත යුතු වෙනවා. මේකත් අපි තේරුම් ගන්න ඕනේ. ඇයි අපි භාවනා මානසිකාරයකින් හිත සකස් කරගත යුතු වෙන්නේ? අපිට වැරදිච්ච තැනක් තියෙනවා ඒක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ජීවිතේ? සතුටක්. මෙන්න මේ සතුට උපදවා ගැනීම සඳහා ජීවිතයේ බලාපොරොත්තු වෙන සතුට කොහෙද ඇති වෙන්නේ? ඇහේද, කනේද, නාහේද, දිවේද, ශරීරයේද, සිතේද? හරි. එහෙනම් කොයි ඉන්ද්‍රියකින් හරි, කොයි ඉන්ද්‍රියකින් හරි අපි ලස්සන රූපයක් දකිමින්, ලස්සන ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් ලබමින් සතුටු කරන්නේ කොහෙද? සිත. එහෙනම් මේ වැඩ ඔක්කොම කොහේ සතුටු කරන්නද? සිත සතුටු කිරීම සඳහා. සිත සතුටු කිරීම සඳහා අපි ගොඩාක් වැඩ ගොඩක් ඉන්නවා. හරිද? ඒ සඳහා ගෙවන ජීවිතේ සාමාන්‍ය කොහොමද දන්නේ? හිතේ සතුට ගැන දැන් දැන් තියෙන තත්ත්වය බලන්නකො බලන්න. දැන් ඉතින් ඕකටනේ ජීවත් වුනේ නේද? පටන් ගත්ත දවසේ ඉඳන් දැන් සතුටෙන්ද දන්නේ දැන් සතුටෙන්. නෑ. දැන් අවුරුදු ගාණක් උත්සාහ කරේකටනේ. නේද? මොකද නැහැ කියන්නේ දැන් ඉගෙන ගත්තේ එකට නේද? විවාහ වුණේ එකට, දරුවෝ හැදුවේ එකට ඔක්කොම කරේ සතුටු වෙන්නනේ. දැන් මේ සතුටක් නැහැ කියනවනේ. ඇතරම නැද්ද? තියෙනවා නේද? තියෙනවා බොරු කියන්න ඕනේ නැහැ තියෙනවා. හැබැයි ඒක අඩුයි. මදි. ඒක හරි ඉක්මනට වෙනස් වෙනවා. නේද? සැරෙන් සැරේ රිදවනවා මාව ඒ සතුට. මේ බලන්න අද මොනවා හරි දෙයකින් අපිට රිදෙනවා නම් අද මොනවා හරි දෙයක් ගැන අපිට රිදෙනවා නම් හිතට රිදෙනවා නම් අතීතයේ සතුටු වෙච්ච දෙයක් හින්දාමයි කිව්වොත් මොකද කියන්නේ? නේද? අතීතයේ සතුටු වෙච්ච දෙයක් හින්දාමයි කිව්වොත් මොකද කියන්නේ? එහෙනම් මේ ලෞකික සැපත සතුට මට දීලා තියෙන්නේ කොහොමද? රිටර්න් එකක් එක්ක නේද? ඈ ආපහු දුකකුත් එක්ක දෙනකොටම දෙන්නේ ආ ගන්නවකෝ දෙන්නම් පනිෂ්මන්ට් නේද? ආන් ඒ වගේ තමයි සතුට දෙන්නේ අපිට. අනිත් පැත්තට දුක් දෙන්න බලාගෙන. ඒක දන්නේ නැතුව අපි මොකද කරේ? මේ සතුට වැළඳ ගත්තා. ඒ සතුට ඒ සතුට හැමදාම ඇහැ කන නාසය දිව ශරීරයෙන් පේන දැනෙන දේවල් පැති දෙකකින් අපිට කරදර කරනවා. එකක් තමයි අපේ හිතට ඒව නැති වෙයි කියලා බය ඇති වෙනවා. අනිත් එක අනිවාර්ය කොට ඒ හැමදේම අපෙන් කවදා හරි නැති වෙනවාමද නැද්ද? සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එළිය තියෙන වස්තුවත් වෙනස් වෙනවා. මගේ හිතත් වෙනස් වෙනවා. ඒකින්ද මේක මහා උගුලක් වගේ. මේක මහා නේද මේක මහා මේ වැරදීමක්. ඒතර වැරදි සතුටක් තමයි අපි විඳින්නේ. ඒ මදිවට මම මෙහෙම කියන්නම්. අපේ ජීවිත හරියට නිකන් හිඟන්නෙක් වගේ හැම වෙලේම හිඟා කණ්ඩ වෙලා අපි මේ මොකද අප්පා හාමුදුරුවෝ එහෙම කියන්නේ අපි එහෙම නෑනේ. බලන්න හැම කෙනාම සතුට ඉල්ලලා හිඟා කනවද නැද්ද? කාගෙන්ද? ආන් අර උපාදානය වෙච්ච වස්තුන්ගෙන්. උපාදාන වෙච්ච වස්තු කියලා කියන්නේ අර විදිහට අර හිතලා හිතලා විතර්ක පහල කරලා දාගත්ත ඇතුළට කීපයක්. නේද? හොඳයි හොඳයි කියලා දාගත්ත දේවල් වගේ. ඒවා ඉදිරියේ දැන් කියන්නේ මට නපුරු විදිහට කතා කරන්න එපා. නේද? මට ආදරේ අඩු කරන්න එපා. හිටිය විදිහටම ඉන්න ඕනේ නේද? ඈ එහෙම හරියන්නේ අනේ අනේ කියලා නේද? ඉතින් නේද? හැම වෙලෙම හිඟා කරනවද නැද්ද? මොන තරම් ධනය තිබ්බත් මොන තරම් බලය තිබ්බත් යම් කිසි වස්තු කීපයක් ඉදිරියේ හිඟා කණ්ඩ වෙලා. නේද? දෙමාපියෝ දරුවන්ට මෙන්න මෙහෙම කියනවා. තාත්තගේ අම්මා දැන් අම්මෙක් මෙහෙම කියනවා කියලා හිතන්නකො මේ මේ වචන සාමාන්‍යයෙන් කියන්නේ නැද්ද බලන්න. අපිට පුතේ ඔයාලගේ මොකුත් ඕනේ මටයි තාත්තටයි ජීවත් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔයාලගේ මොකුත් ඕනේ නේද? <laughs> මේක නම් හරියන්නේ නැහැ. මේ හාමුදුරුවෝ ගෙවල් වල ඉඳලාද මන් දන්නේ නැහැ. <laughs> මොකවත් ඕනේ හැබැයි ඔයාලා හොඳට ඉන්න ඕනේ. මං කියන්නේ ඉස්සෙල්ලාම කිව්වා ඕනේ. ඔයාලා හොඳින් ඉන්න ඕනේ. ඇයි එයාලා හොඳින් හිටියේ නැත්තම් මගේ හිතේ දුක් ඇති වෙනවා. හරිද? ඒකින්ද එයාලට සමහර ලංකාවේ දෙමව්පියෝ කියනවා වඳින්නම් කියනවා. එහෙමත් කියනවා. හරි මං අහලා තිනවා කියනවා. වඳින්නම් ඕක කරන්න එපා. හරිද? ඇයි මගේ හිතේ දුක් ඇති වෙන හින්දා. එහෙනම් මගේ හිතේ සතුට මම හරියට නිකන් 99 අවුරුද්දකට බදු දීලා වගේ රෙන්ට් එකට දීලා වගේ. අනිත් අයට දීලා අනිත්‍ය මත රඳා පවතින සතුටක්. අනිත්‍ය මත ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ අපේ හිතේ සතුට. ඒක හින්දා අනිත් අය එයාලා මං කියන විදිහට මං කියන වෙලාවට මං කියන තැන නේද ඉන්නවනම් විතරයි මට සතුට තියෙන්නේ එදාට වහින්නත් බෑ පායන්නත් බෑ <laughs> නේද ඈ ගොඩාක් જાති තියෙනවා කොන්දේසි වගේ ඔක්කොම මං කියන විදිහට තියෙනවනම් මට සතුටක් තියෙනවා නේද එහෙනම් මගේ මේ හිතේ සතුට අනිත් අය මත රඳා පැවතිච්ච එකක්. නේද? හරි අමාරුවක නේද වැටලා තියෙන්නේ. ආය ආය එවැනි තත්වයකටපත් වෙනවා කොහොමද? ආය වස්තුවක් දැකලා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා විතර්ක පහල කරොත් ඒක ඕනමයි ඕනමයි ඕනමයි නැතුව බෑ කියලා අර වගේ සිතුවිලි ඇති කරගත්තොත් ආයසරයක් ඒක නැතුව බැරුව යනවා නේද අලුතෙන් දේවල් එකතු වෙනවා මොකද කියන්නේ මොකද කියන්නේ එහෙමද නැද්ද? එහෙමම තමයි <laughs> නේද? එහෙමම තමයි. ඒකම තමයි ඇත්ත නං. හා. දැන් ඇයි අපි භාවනාවකින් මේවා බැහැර කිරීමෙන් මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි? ක්‍රමානුකූලව මේ තියෙන බැඳීම් ටික ටික ටික ටික ටික ටික මේ තියෙන දැවෙන ගතිය මේ තියෙන රත් වෙන පිච්චෙන ගතිය අඩු කරනකොට ඒවා බැහැර කරනකොට දන්නවද වෙන වැඩක් මේ හිත ඇතුලෙන්ම මහා ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා සතුටක් උපදින්න පටන් ගන්නවා. ඇයි ඒ කියලා දන්නවද? කෙනෙක් අහයි එහෙම වෙන්නේ කොහොමද කියලා කියන්න එහෙනම් නේද? හරි. දැන් අපි හරි අවිවේකයි. දැන් අපිට හරියට මහන්සි. නේද? දැන් බලන්න එපා. ගෙදර ගිහලා එක එක්කෙනාගේ මූණු මූණු බලා ගන්න හරි වෙහෙස පාටයි. ඇයි ඇති වෙලා තියෙන ওই වචන කියනවද නැද්ද? ගොඩාක් කට්ටිය මට දැන් ඇති වෙලා තියෙන්නේ. <laughs> එපා වෙලා තියෙන්නේ. නේද? ඒකින්ද හරි මහන්සි පාටයි. මොකද මේ එපා වෙලා තියෙන්නේ. අන්න අර හිඟා කාලා එපා වෙලා තියෙන්නේ. නේද? ඈ ඒකින්ද අපිට එපා වෙලා තියෙන්නේ දැන්. නේද? මේක මහා කරදරයක් කොච්චර කාලෙකින්ද දවසකට හොඳයි දවසකට නරකයි ආය හොඳයි ආය බාගෙට හොඳයි බාගෙට නරකයි ඕවා තින් හරි කරදරේ ළඟ ඉන්න අයත් එක්ක. ඒකින්ද එපා වෙනවා ටික දවසක් යද්දී. අන්න ඒ එන්න ඒ වගේ මේ එපා වෙන ස්වභාවය මේකේ තියෙනවා නේද? මේකේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් යම්කිසි කෙනෙක් තමන්ගේ මේ එපා වෙලා තියෙන වෙහෙසකාරී තත්වයෙන් අත මිදලා එකපාරටම අර බැලීමේ කුතුහලයෙන් ඇසීමේ කුතුහලයෙන් අර හැම වෙලෙම හොය හොයන ඉන්න එපා වෙලා එපා වෙන්නේ ඒකනේ එපා වෙලා තියෙන හොයනවා හොයනවා හොයනවා එපා වෙලා තියෙනවා අන්න ඒ ඒ හොයන ගතිය අයින් වුණොත් හිතට විවේකයක් එනවද නැද්ද? මගේ හිත හැම වෙලේ මොකද කරන්නේ? උදේ නැගිට වෙලාවෙ ඉඳන් මොකද කරන්නේ? සර්ච් කරනවා. මොනවද? නේද? ඈ එක එක ඒවා හොයනවා. මොනවද හොයන්නේ? කැමති දේ කරක කරක හොයන කැමති දේ හොයන්නේ. උදේ ඉඳන් කැමති දේ දැක්ක ගම හරි. නේද? එතනම නවතිනවා. නැවත නැවත නැවත නැවත බලනවා. ඉතින් උදේ ඉඳන් හොයලා හොයලා කැමැති සද්ද හොයනවා, කැමැති ගන්ධ හොයනවා, කැමැති රස හොයනවා, කැමැති ස්පර්ශ හොයනවා. ඒකින්ද හරින සංසුන්. හරියට වැඩ ඒව හොයන්න ඕනේ. නේද? පාරේ ඇවිදගෙන යන්නවත් බෑ. නිදහසේ ඉන්නම නෑ. කොයි වෙලාවක හරි මෙහෙම හිතන්න. කොච්චර සාන්තද, කොච්චර කාම්ද කියලා බලන්න. මට එක මොහොතක් ඉන්න පුළුවන් නම් මේ ලෝකෙ මෙහෙම ඉඳගෙන මගේ හිත මොකුත් මගෙන් අහන්නේ ඉල්ලන්නේ හරි මොකවත් ඉල්ලන්නේ දැන් එහෙම නෑ පුටුවක ඉඳගෙන මම මම සාන්ත වෙන්නවා කියලා නේද පුටුවක ඉඳ ගන්නවා මොකද වෙන්නේ සද්දයක් ඇහුනොත් කැමති එකක්ද දැන් ඇහෙයි දැන් එයි නේද දැන් හම්බෙයි හෙට කොහොමද අනිද්දා කොහොමද නේද ඒවා කැමති දේවල් කැමති දේවල් හින්දා හැම වෙලේම මේ හිත එක එකව හිතනවා. නේද? අන්න ඒ හිතන එක කිසි දෙයක් ඉල්ලන්නේ නැත්තම් කොච්චර සැපද? නේද? වෙහෙස සම්පූර්ණයෙන් අයින් වෙනවා. ආන් ඒ විවේකය Tamanට දැනෙනකොට මේ හිත ඇතුළෙන්ම විවේකය හින්දා මහා සතුටක් උපදිනවා. හරිද? භාවනා මානසිකාරයක් වර්ධනය කරපුවාම ඔන්න ඔය හිතයෙන් ඇතිවෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා කියන නීවරණ ධර්මයන් යටපත් වෙන මම ඔය තේරෙන විදිහටයි කිව්වේ ඉස්සෙල්ලා හරිද නීවරණ ධර්මයන් යටපත් වෙනකොට මොකද වෙන්නේ Tamanට විශාල සතුටක් උපදිනවා ඊළඟට මේ තවත් අපිට විවේකයක් නැහැ මෙන්න මේ ශරීරයෙන් හින්දා මේ ශරීරය මොකද වැඩේ මෙයාත් හැම වෙලේම හැරෙන්න පෙරලෙන්න එහාට හැරෙන්න නලියන්න කසන්න දුවන්න වතුර දෙන්න කෑම දෙන්න කියලා පුදුම වදයක් දෙන්නේ. අන්න ඒ ශරීරය මුකුත්ම දැනෙන්නේ නැතුව ශරීරය සම්පූර්ණයෙන් සංසිඳෙනවා. හරි? ශරීරය මොකවත් ඉල්ලන්නේත් නැහැ. හිත මොකවත් ඉල්ලන්නේ නැහැ. ආන් ඒකින්ද එයාට ලොකු සැපයක්. ශරීරය මං කියන්නේ හැමදාම ලී පුටුවක ඉඳගත්තාම ලී පුටුවකද කුෂන් පුටුවකද ඉඳගන්න කැමතියි. කුෂන් එක. ඇයි දැනෙන්නේ නැහැ. නේද? දැනෙන්නෙම නැත්තම් පුදුම සැපයක් තියෙන්නේ නේද? අපි කියන්නේ ඉඳගත්ත දැනෙන්නේවත් නැහැ කියලා. හරිද? නේද? ඉඳගත්ත දැනෙන්නේවත් නැහැ කියන්නේ ඒකයි. ඒක සැපයි එතකොට. එතකොට භාවනා මානසිකාරය දියුණු කරගෙන යන කෙනාට පුළුවන්කම තියෙනවා එක අරමුණක හිත රැඳෙන්න පුරුදු කරනකොට මේ මුළු ශරීරයම දැනෙන්නෙම නැති තත්ත්වයට ගන්න. ඒ විතරක් නෙවෙයි හිත මොකුත් වෙන දෙයක් ඉල්ලන්නේ නැති තත්ත්වෙට ගන්න. ආන් ඒ වෙලාවට යාට ලොකු විවේකයක් ලොකු සෝයක් දැනෙනවා මේ මේ වෙහෙස අයින් වෙනවා. ඔන්න ඔතෙන්ටපත් වෙන තුරුම සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් දුක් විඳිනවා කියලා. ඔය தත්ත්වයකටපත් වෙන කම්ම දුක් විඳිනවා කියලා දේශනා කරලා තියෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ මෙන්න මේ தත්ත්වයට ආපුවාම යාට උපදින සතුට ගැන පුදුම විදිහට දේශනා කරලා තියෙනවා. හරිද? ওই தත්තරපත් වෙනකොට කෙනෙකුට. ඒ සතුට ගැන කියනවා අපි දැන් මේ ජීවිතේ නේද සමහර අවස්ථාවල ලොකු සතුටක් ආවම අපිට තේරෙනවා නේද නිකම් අපි කියන්නේ මගේ මුළු ඇඟටම දැනුණා නේද මගේ ඇඟ කිලිපොලා ගියා ඒ සතුටින් හින්දා කියලා අපි කියනවා නේද බලාපොරොත්තු නොවිච්ච ආකාරයක නේද ඒ වෙලාවේ ඉඳන් ඉන්නේ කොහොමද ටිකක් වෙලා යනකම් නේද උඩින් උඩින් යනවා වගේ ඉන්නේ නේද පුදුම වෙනවා පිලීගේ සතුටකින් ඉන්නේ නේද? ඒකලා ගිහිල්ලා සමහරලාට ඒ සතුටින්ද මම බලාපොරොත්තු වෙ ලැබිච්චින්ද මම කැමැතිම කෙනෙක් ළඟට ගිහිල්ලා මේ දන්නවද මට මෙන්න මෙහෙම එකක් හම්බුණා මෙහෙම ජයග්‍රහණයක් මම ලැබුවා කියනකොට ඉස්සරහා ඉන්න මම කැමති වෙනක් ගණන් ගත්තේවත් නැත්තම් මොකද වෙන්නේ? <laughs> එතකොටත් අර සතුට භාගයක්ම නැති වෙනවා. මේ බලන්නකෝ කියලා තරහ යනවා. <laughs> නේද? අන්න එහෙම එකක් තමයි අපිට මේ ලෞකික ජීවිතේ හම්බෙන්නේ. නේද? ඒක කොයි වෙලාවෙ ගිලිහිලා යනවද කියලා හම්බෙච්ච වස්තු තියෙනවා සතුට ගිලිහිලා යන මේක හරිය සාධාරණයි. නේද? සතුට හොයන්න කියලා හොයාගන්න වස්තු වේලාවකට හම්බෙනවා. ඒ වස්තුව තියෙනවා සතුට නැති යනවා. හරිය අසාධාරණ වැඩක් මම කියන්නේ. නේද? බුරුද බලන්නකෝ. නේද? මේ ලෝකේ හැටි. ඉතින් එහෙම සතුටක් එහෙම නිකම් මහා නේද? ඕනේ නැති සතුටක් එක්ක තමයි මේ ජීවිතේ අපි ගෙවන්නේ. අමාරුවෙන් හොයාගන්න ඒවා හින්දා තියෙන සතුට නෑ. ඔක හැමතැනම තියෙනවා. නේද? පොඩි කාලේ හිටනකො බයිසිකලයක් තිබ්බනම් ආයේ මොකවත් ඕනේ නෑ. ඒකම තමයි කියලා. ඉතින් ගන්නවා ගත්තට පස්සේ දවසයි දෙකයි සතුට නෑ. බයිසිකලේ තියෙනවා සතුට නෑ. ඊට පස්සේ <laughs> ඊට පස්සේ දැන් සතුට තියෙන්නේ කොහෙද? මෝටර් සයිකලයක. ඊට පස්සේ ඊට පස්සේ අමාරුවෙන් මෝටර් සයිකලයක් ගන්නවා කොහොම හරි කරලා දුක් වෙලා දුක් වෙලා දුක් වෙලා ගන්නවා. ඊට පස්සේ හරි සතුටුයි. දැන් ඉතින් උඩින් උඩින් වගේ ඉන්නේ. ඊට පස්සේ මෝටර් සයිකලේ තියෙනවා ෂෝක් එකට සතුට ගිහින්. නේද? ඒ වගේ සමහර අය ඔන්න නේද? ඉතින් ඔය ඕක මම ආය උදාහරණ ඕනේ. ඒක හැමෝම තමයි. අන්න ඒ වගේ සතුටක් එක්ක මේ ඉන්න කෙනාට අර්ථයක් නෑ ඒකේ. හරි? ඒක හින්දා මොකද වෙන්නේ? ඊළඟ ඊට එහා ගිය අන්න අර කියන සතුට. මේවා සංසිඳවා ගැනීමෙන් ලබන්නා වූ සතුටක් තියනවාද පින්වත්නි? භාවනා මානසිකාරයකින් ලබන්නා වූ සතුටක් තියනවාද? ඒ සතුට ගැන බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සිරුරේ මේ සිරුරේ පැතිර නොගත් තැනක් නැති තරම් කියලා. හිතේ ඇති වෙන සතුට මේ ශරීරයටම දැනෙන එකක් අර අර සමහරලාට දැනුණා කිව්වෙම නේද? ඒක එක දිගට තියෙන සතුට. හරිද? එතකොට මේ සිරුරේ පැතිර නොගත් තැනක් නැති තරම් එච්චරක් විතර නෙවෙයි ඒක දිව්‍ය ලෝක සැපයට වැඩිය වැඩි සැපයක් කියනවා. හරිද? ඒ කියන්නේ දිව්‍ය ලෝකේ තියෙන සැපේ අපි දන්න හැටියට කවුරුත් දන්නවනේ හොඳට මනුස්ස ලෝකේ සැපයට වඩා එහෙනම් මෙහි ඉඳන් දිව්‍ය ලෝක වැඩියට වැඩි සැපයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා හරි එහෙනම් හැබැයි ඔන්න ඔය උපදින සතුට වෙන කෙනෙක් මත රඳා පවතින්නේ නැති එකක් ඒක වෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ වෙන අය මත රඳා පවතින්නේ නැති එකක් ඒක විශාල සතුටක් එතකොට ඒ එන්න ඒක හරියට නිකන් මෙහෙම එවැනි තත්වයකට පත් වුනහම මලක් පිපුණා වගේ හිත නිකන්. ඉන්නේ ඒ කෙනාට හිතනවා ඇවිදිනකොට කතා කරනකොට ජීවිතේ ජීවත් කරනකොට හිතෙනවා මාව පැලිලා යයිද මන් දන්නේ මේ සතුටෙන්. ඒ තරම් සතුටක් හේතුවක් නැහැ හොයාගන්න. ඒක මේ අනේ මට මෙහෙම සතුටක් ආවා අපි පාටි එකක් දාමු කියලා ඒ වගේ එකක් නෙවෙයි. හරිද? ඇතුලාන්තයෙන්ම එන අර ගලාගෙන එන උල්පතකින් එන වතුර වගේ. උල්පතක් ගලනකොට අත තිබ්බොත් මේ උල්පතට වැහුවොත් අතින් මොකද කරන්නේ? පොළවෙන් මතුවෙන උල්පතක් තියෙනවා නම් වැහුවොත් මොකද වෙන්නේ? වෙන දැනකින් මතුවෙනවා. එහෙනම් ඒ කාටවත් වහන්න බෑ. ආන් එහෙම සතුටක්. හරි ඔය තමයි පළවෙනි දේ. හ්ම් ඔය තමයි ඉස්සෙල්ලාම ලැබෙන ලාභය මේ ධර්මය තුලින් භාවනා මානසිකාරයක් ලබා ගැනීම. ඊළඟට ඒ ලැබෙන ලාභයත් එක්ක Tamanට ඇති වෙන මේ චිත්ත ශක්තිය නැත්නම් ඒකාග්‍රතාවය මේ එක එක තැනකට අනුගත වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. එක පොයින්ට් එකකට අපිට යොමු කරන්න පුළුවන් මේක පුළුවන්කම තියෙනවා. හොඳට ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා. අන්න එහෙම තියෙනකොට එයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ අධ්‍යාපන කටයුත්තක් කරනවා නම් පොතට අවධානය යොමු කරාද ඒකේ හැම දෙයක්ම එයාට දැනන ගන්නට එනවා. වේගෙන් යමක් මතක හිටිනවා. මතක ශක්තිය වැඩි වෙනවා. ඊළඟට වේගෙන් ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ලේසියකට කෙනෙකුට යාව නොසන්සුන් කරන්න බෑ තරහ යන ඒවා අඩුයි නොඒකුත් පැත්තට විසිරිලා යන්නේ නැහැ හිත. ඉතින් බොහෝම සුවදායකයි. හරිද? එහෙනම් නිවන් දකින්න අවශ්‍ය කරන විදර්ශනා ඥානය උපදවා ගන්නත් අන්න ඒ වගේ ඒකාග්‍රතාවයක් ඕනේ. ඉතින් මෙන්න මේ ඒක තමයි දෙවෙනි ඵලය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි මෙහෙම හිටියට අපි අවශ්‍ය කරන මාර්ගඵලයකට ගියේ නැත්තම් මොකද වෙන්නේ? අර ඔක්කොම පිරිහිලා පිරිහිලා පිරිහිලා ආයසරයක් තිරිසංගත ජීවිතවලට പ്രേත අසුර වාගේ තැන්වලට නිර්සතෙක් වෙන්න අනන්ත දුක් විඳින තැන්වල උපදින්න පුළුවන්. එහෙනම් භාවනා මානසිකාරයක් ඕනමයි. ආන්ගේ භාවනා මානසිකාරයක් බලාපොරොත්තු වෙන කෙනා අන්න අර විතර්ක පාලනය කරන්න ඕනේ. හරිද? භාවනා මානසිකාරයේ තියෙන වටිනාකම තමයි ස්ථීරවම දුක් නැති කරන මාර්ගය කියන ස්ථීරවම දුක් නැති කරගන්න අපි මේ ලෝකේ අවබෝධ වෙන්න ඕනේ. ඊයේ අපි කතා කරා නේද? ඊයේ කතා කරපු හින්දා අද ඕනේ නැහැ. නේද? ඊයේ තේරුණා වැඩේ. වැරදීමක් තියාගෙන ඉන්නේ කියලා. වැරදීමක් තියාගෙන ඉන්නේ කියලා. හරි මේ වැරදීම නිවැරදි කරගත්තේ නැත්නම් අපි හැමදාම මුලාවක ඉන්නවා. ආ දැන් නිකන් අහලා බලන්නකෝ මේ ඊයේ දැන් මෙහෙන් යනකොට තිබ්බ තත්ත්වය කොහොමද දන්නේ? දැන් නේද? ගිහිල්ලා මොකද උනේ? වැඩි වතාවක් මගේ නෙවෙයි කියන එක මතක් වෙන්න ඇති හැබැයි. නේද? මොකක් හරි කිව්වා කියලා මතක් වෙන්න ඇති. නමුත් අර තිබුණ බලය අඩුද නැද්ද? නේද ඔම් බලන්න මම ඕන්නම් පොඩි ඔට්ටුවක් අල්ලන්නම් ඊළඟ සැරේ දෙසැම්බර් විතර ඇවිල්ලා ඔය බණම මෙහෙ කිව්වොත් මං හදිස්සියේ වැඩි දෙනෙක් අදනේ ඇහුවේ වගේ අහන් ඒ තරම් ඔක අමතක වෙලා යනවා. අදනේ මම මේක ඇහුවේ වගේ අහන් හරි. ඒකින්ද මෙන්න මේ මේක තමයි මේ මේ தത്വයටපත් වෙන්නේ නැතුව ස්ථීර සැනසීමකට ස්ථීර නිවීමකට අපිපත් වෙන්න ඕනේ. ස්ථීර සතුටකටපත් වෙන්න ඕනේ. අර කියන අර මම කියපු අධිකතර ප්‍රීතිය ඇති වුණා වුණත් ඒකත් නැති වෙනවා කාලෙකදී. හරිද? ඒකත් නැති වෙලා යනවා. ඒකෙනුත් එහෙනම් ඇති වැඩක් නෑ. ඒක කාලෙකදී පිරිහිලා යනවා. අනුත් අනිත් අය මත රඳා පැවතුන් නැති වුණාට Tamanට ඒක අල්ලගෙන ඉන්න බැරි වෙනවා. ආන් ඒකින්ද මේ ලෝකය අවබෝධ කරගත යුතු වෙනවා. ඇත්ත අවබෝධ වුණාද ආය ඔය විතර්ක වලට ඉඩ නැති වෙනවා. එහෙනම් ඇත්ත අවබෝධ කර ගැනීම අපේ ජීවිතේ ලොකු ඉලක්කයක්. ලොකු ගෝල් එකක් කරගන්න ඕනේ. මම මේක කරගන්න ඕනේ. මම මේක කරගන්න ඕනේ. මම මෙහෙම ජීවත් වෙලා හරියන්නේ නැහැ. හැමදාම මගේ ලයිස්තු මාරු වෙනවා. මොන ලයිස්තුද? ඇඬෙන ලයිස්තු මාරු වෙනවා. ඇඬෙන ලයිස්තුව මාරු වෙනවා. ඉතින් මම එක එක කාලෙට එක එක ඒවා හින්දා අඬ අඬ ඉන්නවා. හැමදාම දුක් විඳින දින එක කාලෙන් කාලෙට එක එක ඒවා. අන්න එහෙනම් එකතු වෙන්න දෙන්නේ නැතුව තමන් තමන්ගේ මනසේ ඇතුළාන්ත පිරිසිදු කර ගැනීම සඳහා මේ වැඩේට දැන් ලෑස්ති වෙන්න ඕනේ. ඒක ඒ සඳහා කෙනෙක් කළ යුතු කාරණා පහක් දේශනාවේ සඳහන් වෙනවා. හරිද? එතකොට ඒක හැම කෙනෙකුටම වැදගත් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. හරි. ඔන්න කෙනෙකුට ඉස්සෙල්ලාම අපි හිතමු තරහක් ඇති වෙනවා කාත් එක්ක හරි. අධික තරහක් ඇති වෙනවා. මොන හරි එකක් වෙලා. ඔය තරහක් ඇති වෙන එකත් එක්ක තියෙනව නේද? දැන් අපි හිතමු කවුරු හරි අපිට අපිත් එක්ක හිතවත් අයත් එක්කනේ ඔයකවර තරහ ඇති වෙන්නේ. නේද? හිතවතයත් එක්ක නේද ගොඩක් වෙලා තරහ ඇති වෙනවා දැන් හොඳ තරහක් ඇති වුණා. දැන් අපි හිතමු අපේ ඥාතියෙක් ගැන. බලනකොට මේ ඥාතිය මට හොඳත් කරලා තියෙනවා. කලින් හොඳට ඉඳලත් තියෙනවා. දැන් තරහ ප්‍රබලයි දැන් මගේ හිතේ තියෙන. දැන් මොකද්ද දන්නවද මේ දෙන අවවාදයේ බුදුරජාන් වහන්සේ? අර පොඩි කරුණාවකුත් මගේ තියෙන ওই තරහ ඇතුලේ ඒ වුණාට ඉතින් ඔය නේද කියන්නේ ඔය ඔහොම කිව්වට මෙහෙමත් කරා. ඉතින් ඒක උනාට කියලා නේද? මේක ඒක ඒක අවලංගු කරන්නේ අපි හැම වෙලේම. නේද? හොඳ වගේකුත් කරලා තියෙනවා. ඒ උනාට ඒ හොඳෙන් ඇති වැඩක් නැහැ මට මේ කියලා තරහ තමයි තියෙන වැඩිපුර. නේද? දැන් ඊට පස්සේ මෙනෙහි කරන්නේම මොනවද? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පරණ තරහ කැලී ටිකමයි ආය ආය ආය ආය ආය ආය ගන්නෙ. නේද? අන්න ඒක කරන්න එපා කියලා කියනවා. මොකද මගේ ළඟ දැන් ප්‍රබල වෙලා තියෙන්නේ මොකද්ද? තරහ. හැබැයි මගේ ළඟ පුංචි මෛත්‍රියකුත් එයාගෙන තියෙනවද නැද්ද? ඒ මෛත්‍රියට කොහොමත්ම මේ තරහ යටකරන්න බැරි තත්ත්වයක් තියෙන. ඒකයි මම යත් එක තරහෙන් ඉන්නේ. අපේ පූර්ව නිගමනයක් තියෙනවා මට මේ තරහ මම මේ තරහමයි මම තරහමයි ආයෙ කිසි කතාවක් නැහැ. හැම වෙලේම මොන හරි දෙයක් වෙච්ච ගමන් ඔන්න ඔය වගේ තත්යකට අපි උපත් වෙනවද නැද්ද? හැබැයි අපි අපේ ඇතුළාන්තයේ පුංචි මෛත්‍රියක් තියෙනවා. එහෙම නේද? හරි. මේකට උපමා කරනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කොයි වගේ කරන්නද කියලා අර පුංචි මෛත්‍රියක් තියෙන එක තියෙනව නේද? ආන් ඒක උඩ බලෙන් විතර්ක කරනවා අපි. හරිද? ඒ කියන්නේ එයා කරපු පොඩි හොඳ වගේක් තියෙනවා. ආන් ඒ හොඳ ගැන මොකද කරන්නේ? අමාරුවෙන් බලෙන්ම නැවත නැවත නැවත නැවත ඒ හොඳම හිතනවා කොහොම හරි කරලා. ලේසිද? ලේසි නෑ. බැරිද? බැරි නෑ අමාරුයි. හරිද? හරියට ඒකට හරි අපූර්ව උදාහරණයක් දේශනා කරනවා. ඒකෙන් අන්තිමට වෙන දේ. විත් අපි ඉස්සෙල්ලා කිව්වා නේද විතර්ක කරන්න විතර්ක කරන්න විතර්ක කරන්න ඒකේ බලය වැඩි වෙනවා කියලා. ඉස්සෙල්ලාම අමාරුයි. හැබැයි ඒක පාරටම සමහරලාට යාගේ අපි කියන්නේ නේද හොඳ හිතන්න කියලා. හොඳ හිතනකොට අර නරක ගොඩේ හොඳ හිතනකොට යාගේ මොකද වෙන්නේ අන්න අර හොඳ ගැන තියෙන හැඟීම වැඩි වෙලා මගේ තරහ අයින් වෙන්න පුළුවන්. ආන් එහෙම අයින් කරගන්න ඕනේ භාවනා මානසිකාරයක් වර්ධනය කරගන්න ඉන්න අය. තමන්ට අනර්ථයක් විදිහට හිතෙන දේවල් අර්ථයක් විදිහට නැත්තම් තමන්ට හිරිහැරකාරී පීඩාකාරී කාම විතර්කෙනකොට ව්‍යාපාද විතර්කෙනකොට විහිංසා විතර්කෙනකොට පුංචි දැන් අපි තමු ශරීරයක් දැක සතුටක් ඇති වුණා. සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා. හැබැයි අපි හිතමුකෝ දාඩිය ගැන මතකයක් තියෙනවා. හරිද? හරිද? දත් වල තියෙන ගඳ ගැන පොඩි මතකයක් තියෙනවා මට. හරිද? ඒ වගේ මොනවා හරි මේකේ අසුබය ගැන පොඩි අදහසක් තියෙනවා. නමුත් අර රාගය ගැන ලොකු අදහසක් තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? අන්න අර පැත්තට නේද? අර පැත්තට ඒ ශරීරය හිමි කර ගැනීම ගැන නෙවෙයි අමාරුවෙන් හරි කරන්න ඕනේ මොකද්ද? අර පුංචියට තියෙන එක අරගෙන ඒක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. ඒ පැත්තෙන් විතර්ක කරනවා. හරිද බලෙන් බලෙන් කරනවා බෑ කියද්දි කරනවා එපා කියද්දි කරනවා හරිද එහෙම කරනකොට ටික ටික ටික ටික අසුබ හැඟීම වැඩි වෙලා ඇවිල්ලා අරක අයින් වෙන්න පුළුවන් ටික ටික ටික ටික අසුබ හැඟීම වැඩි වෙලා ඇවිල්ලා තරහ ගියාම පුංචි මෛත්‍රියක් තියෙනවා ඒකෙන් ඒ ඒ මෛත්‍රිය ඇති වෙන සිතුවිල්ල නැවත නැවත නැවත නැවත එයා ගැන හිතනවා හිතනකොට ටික ටික මෛත්‍රිය වැඩි වෙලා අරක අයින් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්ද බැයිද නොවෙන්නත් නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරිද? අන්න කොන්දේසියක් තියෙන නම් උන්නොත් හරි. හරි? හරිද? උන්නොත් හරි. හා. දැන් මේකට උදාහරණයක් උදේශනා කරන බුදුරජාන් වහන්සේ. ලී පුවරුවකට, ඒ කියන්නේ ලෑල්ලකට ලොකු ඇණයක් ගහලා තියෙනවා. දැන් මං ගිහිල්ලා මේ ඇණේ හොල්ලලා බලනවා අතින් හොල්ලන්න බෑ. මේක මගේ උදාහරණෙම නෙවෙයි. හරි. ලී පුවරුවකට ලොකු ඇණයක් ගහලා තියෙනවා. ඉතින් මේ ඇනේ හොල්ලලා හොල්ලලා බලනවා ගලවන්න. හරියට මේ ඇනේ මොකක් වගේද? අර ආපු තරහ වගේ. ඒක හොල්ලන්නවත් බෑ. අර ආපු රාගය වගේ. ඒක හොල්ලන්නවත් බෑ. නේද? එහෙමනේ අපිට දැනෙන්නේ ඒක. හැබැයි මයි ළඟ පුංචි ඇණයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අර මෛත්‍රිය පොඩ්ඩයි කියලා දැන් අපි කියවනේ. ඒකට උදාහරණයකට ගන්න බුදුරජාණන් වහන්සේ පුංචි ඇණයක් කියලා. ඉතින් දැන් මම මොකද කරන්නේ? මේ පුංචි ඇණේ අරගෙන ගිහිල්ලා අර ලොකු ඇණේ වටේට තිය තිය තිය තිය තිය තිය තට්ටු දානවා. මගේ උදාහරණයක් නෙවෙයි. හරිද? විතක්ක සංඨාන කියන්නේ විතර්කය නේද? අනිත් පැත්තට හරවන්න කරන උපක්‍රම ගැන තියෙන සූත්‍රයක් මේක. එතකොට අර පුංචි ලොකු ඇනේ වටේට පුංචි ඇනෙන් තට්ටු දානවා. සමහර විට මොනවා වේද? දැන් හොල්ලලා බලනකොට හෙල්ලෙන්න ඉඩ තියෙනවා. හෙළුණොත් තව ටිකක් තට්ටු දාලා තට්ටු දාලා තට්ටු දාලා ගලව ගත්ත හැකියි. හැබැයි හෙල්ලෙන්නේ නැතු වෙන්නත් ඉඩ තියෙනවද? කොච්චර පුංචි යනෙන් ගැහුවත් ලොකු යනේ තද වැඩිනම් හරි එහෙනම් ඔන්න බලන්න අපිට කරන්න තියෙන පළවෙනි ක්‍රමය ඕක හැබැයි කට්ටිය මේකට තරම් නේද ඕකනම් බැරි බැරි බැරි බැරි ගතිය බැරි ගතියමයි නිකන් තියෙන්නේ මූණවල ඕක ඕක හරි අමාරුයි දන්නවා නමුත් ඒක වෙන්න පුළුවන් බෑ කියලා අතහරින්නේ නැහැ විශේෂයෙන් භාවනා කරන අය තමන්ගේ දරුවෙක් ගැන පරණ සිද්ධියක් ගැන එතකොට මොනවා හරි මේ ලෝකේ කෙටියෙන් කියනවනම් සියලුම විතර්කයන් ගැන ඒ පැත්තට යන්න නොදී ආරක්ෂා කරන්නේ ඔන්න ඔය ක්‍රමයට ඉස්සෙල්ලාම. ඒකටයි අපි අර අද උදෙත් කිව්වේ මරණ සතිය වර්ධනය කරලා තියාගන්න නේද? ඒවා එතකොට ප්‍රබලයි පුංචි නෙවෙයි එතකොට පුංචිලා ලොකු යන්නේ ගලවන්න ලොකු යනම තියෙනවා ඔවා කරලා තියෙන අයට මරණ සතිය අසුබය එහෙම හොඳට කරලා තියෙන අයට මෛත්‍රිය හොඳට කරලා තියෙන අයට එතකොට ලේසි වැඩේ. නමුත් අර තියෙන පොඩි දෙයෙන් එයා ප්‍රයෝජන ගන්න ඕනේ. බැරි වුණොත් මොකද කරන්නේ? බැරි වුණොත් මගේ අතින් මේ අකුසලයේ වෙනවද නැද්ද? දැන් මං ගහන්න ඉන්නේ. මං කාමයේ වර්ධව හැසිරෙන්න ඉන්නේ. මං බනින්න ඉන්නේ. හරිද මේ මේ මේ විතර්කය ඉහළට ගිහිල්ලා මට මාව පාලනය කරගන්න බැරි වුණොත් වැරද්ද සිද්ධ වෙනවා. අකුසලය සිද්ධ වෙනවා. අන්න ඒක ගැන මෙනෙහි කරන්න කියනවා දෙවණියට. හරිද? මේ වැරද්ද මගේ අතින් සිද්ධ වුණොත් කියලා මෙනෙහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දෙවනි පියවර. හරි? මොකද්ද මේ වැරද්ද මගේ අතින් සිද්ධ වුණොත් කියලා මෙනෙහි කරන්නේ කොහොමද? මලමිනියක් කරේ එල්ල ගත්තා වාගේ කියලා. හරි. ඩෙඩ් බොඩි එකක් අරගෙන මගේ කරේ එල්ල ගන්නවා. හරිද? මලමිනියක් කරේ එල්ල ගත්තොත් මට දැන් කරේ එල්ලගෙන පාරේ යන්න යන්නේ මං. මට මොනවා වේද? පළවෙනියෙන් මටම බයයිද නැද්ද? මම්ම බයයි. මේ මිනිහා කරේ දාගෙන යන්න බයයි. හරිද? පළවෙනි එක මම බයයි. දෙවෙනි එක මට හරි අපිරියයි. නේද? මල ශරීරයක් කරේ ඉල්ල ගත්තාම බලුකුණක් කියලා හිතමුකෝ. එහෙම එකක් කරේ ඉල්ල ගත්තොත් එහෙම එකක් මට බයයි. මට පිළිකුලයි. මට විතරද පිළිකුල? මාව දකින්න අනිත් අයටත් බයයි, අප්‍රසන්නයි මාව. නේද? ආන් ඒ විදිහයි මේක ක්‍රියාත්මක වුණොත් කියලා මෙනෙහි කරන්න ඕනේ. බලන්න ඒකට සමානව නැද්ද කියලා. යම්කිසි කෙනෙකුට කාමයේ වර්ධව හැසිරීමේ සිතුවිල්ලක් පහළ වෙලා. අපි එහෙම හිතමුකෝ. දැන් ඒ වැරද්ද සිද්ධ වුණොත් බයෙන් ජීවත් වෙන්න වෙනවද නැද්ද? එහෙනම් පළවෙනි එක මේක වුණොත් මට බයෙන් ජීවත් වෙන්න වෙනවා නේද? මේක වෙන්න යන වෙලාවෙත් මට බයෙන් ජීවත් වෙන්න වෙනවා නේද? එහෙනම් මලමිනිය කරේල්ල ගත්තා වගේ තමයි යෝක වෙන්න ඇරියොත් එහෙම. ඊළඟට බොහෝ දෙනා බොහෝ දෙනාට තමන්ගේ අතින් වැරද්දක් වුණාට පස්සේ කියනව ඇහිලා නැද්ද? කියනව නෙවෙයි හිතෙනවද නැද්ද? මටම මාව පිළිකුලයි මටම මාව විට මටම මං ගැන කලකිරීමක් තියෙනවා. නේද? මම මේ වැඩේ කරානේ ඇත්තට ඈ. ඈ මං අපේ අම්මට මේ විදිහට බැන්නනේ ඈ. නේද? නේද? නේද? අම්මලාට එහෙම බැනලා තාත්තලාට බැනලා අන්තිමට මොකද වෙන්නේ? Tamanටම Tamanව නේද? පිළිකුල් තත්ත්වයටපත් වෙනවා. ඒ හැම එකක්ම එහෙමයි බයින්නේ ඇයි? අර විතර්ක පාලනය කරේ නැති හින්දා අම්මට ගොඩාක් බැනලා නේද? ඒ බයින්ඩ ඒ බැනිල්ල පණෙන්න ඉස්සෙල්ලා අම්මගේ අම්මගේ තිබුණ හොඳ යම් දෙයක් මෙනෙහි කරා නම් ඒක වෙනවද? නෑ. නමුත් දැන් මේක වුණොත් දැන් මම බයින්ඩමයි මට හිතේ ඔන්න මෙනේ කරන මේක වුණොත් මම කොච්චර නම් පිළිකුල් තත්යකට පත් වෙනවද කොච්චර බයක තත්යකට පත් වෙනවද කාමයේ වර්ධවා හැසිරිච්ච කෙනෙක් සමාජය විසින් දැනගෙන එයා එනවා දැන් මහත්තයේ කාමයේ වර්ධවා හැසිරිච්ච මහත්තයෙක් ගෙදරකට එනවා හරිද නැත්නම් කාමයේ වර්ධවා හැසිරිච්ච නෝනෙක් එයා දැන් ප්‍රසිද්ධයි හරිද ඒ නෝනා ගෙදරට එනකොට ගෙදර නෝනාට මොකද හිතෙන්නේ බය හිතෙනවද නැද්ද? කවුරු ගැනද? තමන්ගේ මහත්තයා ගැන මහා බයක් ඇති වෙනවා. නේද? එහෙනම් අන්න මලකුණ කරේ එල්ල ගත්තා වාගේ කියන්නේ ඒකයි. මගේ අතින් වැරදි වුණා නම් නේද? අනිත් අයටත් මාව දකින්නකොට බය උපදිනවා. අනිත් අයට මාව දකින්නකොට බය උපදිනවා. නේද? ඊළඟට අනිත් අයට මාව දකින්නකොට පිළිකුල උපදිනවද නැද්ද? අනිත් අයට මේ වැරද්ද මගෙන් සිද්ධ වුණොත් අනිත් අයට මාව දැක්කම බය උපදිනවා. පිළිකුල උපදිනවා ඒක අනර්ථවත් දෙයක් මලමිනියක් කරේ ගහගෙන ඉන්න එක බරයි අනිත් එක නේද වැරද්දක් වුණාම බරද නැද්ද අපේ ඔව් වැරද්දක් වුණාම හරි බරයි හිතට අපේ මේක වුණානේ කියලා නේද බයයි බරයි පිළිකුලයි අනිත් අයටත් පිළිකුලයි අනිත් අයටත් පිළිකුලයි අනිත් අයටත් නේද බයයි මේ ඔක්කොම තියෙනවා ආන් ඒ ටික වැරද්ද වෙන්න කලින් මේ අකුසලයේ ඉස්සරහට යන්න කලින් පළවෙනි පියවරෙන් අසාර්ථක නම් මොකද කරන්නේ? ඔන්න ඔය දෙවෙනි ඕකට කියනවා ආදීනවය මෙනෙහි කරනවා කියලා. හරිද? disadvantages ටික මෙනෙහි කරනවා මේක වුණාම වෙන. හරිද? මට ලැබෙන මට ලැබෙන අනිත් එක punishment ටික මෙනෙහි කරනවා. හරි? ඔන්න ඔය විදිහට මේකේ තියෙන මේ දේ සිද්ධ වුණොත් මේකයි වෙන්නේ කියලා මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරනකොට මට හුඟක් වෙලාවට මොනවා වේද? ඔය ඔය වැඩේදී නම් මොනවා වේද? ගොඩක් වෙලාවට අනිත් පැත්ත හැරෙයිද නැද්ද? ඔය විදිහට මෙනෙහි කරනකොට නම් ගොඩක් වෙලාවට අර අර විතර්කයේ එතනින් එහාට යන එකක් නෑ නෑ. අපි කියන්නේ සමහර වෙලාවට අම්මෝ මම මේක කරන්න හිටියේ අම්මේ මම ඕක කරන්නේ නේද මම ඕක කරන්නේ නෑ. ඒක කරන්න හොඳ වැඩක් නෙවෙයි. කියලා නේද මම බයින්නේ නෑ මම බයින් හිතුවට ඒක කරන්න හොඳ නෑ. මම ගහන්නේ නෑ. කියලා අන්න ඒ විදිහට වෙලාවකට අරක සංසිඳිලා යනවා. ඒකට භාවනා මානසිකාරයේ ඉන්න කෙනෙකුත් ඒ විදිහටම නේද පුංචි තැනකින්වත් ආහාරයක් ගැනවත් අදහසක් ඇති වෙලා නෑ එක්කෝ අද කාලා ඉන්නවා කියලා නේද ඒත් එහෙමයි නේද ඈ ආහාරයක් ගැන දැඩි අදහසක් ඇති වෙනවා සමහර වෙලාවට සමහර භාවනා කරන්නේ නැති අයට තියෙනවට වැඩිය සමහර වෙලාවට සමහර දේවල් ගැන අධික කැමැත්තක් භාවනාවේ යෙදිලා ඉන්න කෙනාට ඇති වෙන වෙලාවල් තියෙනවා ඒ මොකද එයා වැළකෙන්න උත්සාහ ගන්න හින්දා අයින් කරන්න හදනකොට තමයි නේද? ඒක ගැන තියෙන ආසාව වැඩි වෙන්නේ. නැත්තම් අනිත් අය හිතන් ඉන්නවා ඔව්වා ඔය මට පුළුවන් ඔය අනිත් අය වගේ නෙවෙයි මම බලන්නකෝ දවසක කොම අතාරිනවා ආය කියලා මැරෙනකම් ඕක කී කී ඉන්නවා <laughs> නේද එහෙම තමයි කියන්නේ එහෙම කී කී ඉන්නවා කවදාකවත් කරන්නේ නැහැ උත්සාහ ගන්න අයට තමයි තේරෙන්නේ අතහරින්න උත්සාහ ගන්න නැති අය නේද උත්සාහ ගන්න නැති අයට කරන්නේ නැති අයට අනිත් අය කරනවා බලාගෙන ඉඳි හරි ලේසිද නැද්ද නේද? හරි ලෙහෙසි බලන් ඉන්නකොට අප්පෝ මං මට පුළුවන් කියලා හිතෙන්නේ. නේද? අර කේක් එකකින් පොල් ගෙඩියක් කඩනවා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න කෙනාට හිතෙන්නේ මොකද? අයියෝ අරක ඕකෝ දාගන්න බෑද? ඔය චුට්ට දාගන්න බෑද කියලා. නේද? අතර ගත්තොත් තමයි තේරෙන්නේ. ඒකේ තියෙන අමාරුව. නේද? අන්න ඒ වගේ මේවා පාලනය කරන අය තමයි දන්නේ පාලනය කරන්න තියෙන අපහසුව. ආහාරයට තියෙන කැමැත්ත පවා පාලනය කරගන්න ඉතාම අමාරුයි. ඒකට විතර්ක පහළ වෙනවා. අපි අර වටලප්පන් වල රස දැන් බලන්න. අදට කාලා ඉන්නවා අදට කාලා ඉන්නවා ඒ අර ක්‍රමේමයි. අර ක්‍රමේමයි. එතකොට යා මොකද කරන්න ඕනේ? ඒකේ ආදීනව මෙනෙහි කරනවා. හරිද? ඒක ඒක මේ උගුරෙන් පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? මේක ඒකයි අපි තියන්නේ නේද? පිළිකුල් සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව මේ ඔක්කොම තියෙන්නේ මොකටද? අන්න ඒ ප්‍රත්‍යවේක්ෂාව ඔක්කොම අනිත් පැත්තට කරන මෙනෙහි කිරීම. හරිද? එහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ? අර ආහාරයට තියෙන ආසාව අයින් කරගන්න හදනවා ඉස්සෙල්ලා. ඒ අර ලොකු කොටේට ගහලා තියෙනක අයින් කරන්න හදනවා වගේ. ඊළඟට දෙවෙනියට කරන්නේ ආදීනව මෙනෙහි කරනවා නේද? මම මෙච්චර කාලයක් රැකගෙන ආපු මේ ඉන්ද්‍රිය සංවරය කැඩෙන්නයි යන්නේ. නේද? මේක කැඩුනොත් එහෙම බලාගෙන ඉන්න අයටත් මෙහෙම හිතෙන්න පුළුවන්. මේක කැඩුනොත් මටත් බරක්. උගුරෙන් පල්ලෙහාට යන මොහොත දක්වා විතරක් තියෙන මේ රසයට මම මගේ සීලය කඩා ගන්නවද නේද? නැත්නම් මගේ සංවරය කඩා ගන්නවද? අන්න අර ආනිසංස මෙනෙහි කරනවා නේද? මම මේ මේ වගේ තත්වයකට උපරිම සැපයක් හොයාගෙන යන ගමනේ මෙන්න මේ වටලප්පන් සැපේ මට මොකටද? නේද? ඈ මේකෙන් චූටි වෙලාවකට මොකටද කියලා හොඳට මෙනෙහි කරනකොට අන්න අරක නැති වෙලා යනවා. හරිද? ඉතින් මේක මේක ඇත්ත උදාහරණ ඔය නේද? ඇත්තටම එහෙම තමයි භාවනා කරන අය ඒක දන්නේ. නේද? එතකොට මේක ඉවර කරගන්න ඕන විදියට. දැන් හරි. දැන් තුන්වෙනි එක. ඕකත් අසාර්ථක වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද? බලන්න සම්මා සම්බුදු පියන් වහන්සේ කොයි තරම්නම් නේද සාධාරණව අපි දිහා බලලා තියනවද නැත්නම් කියන්න තිබුණානේ මේක ඕකම කරන්න කියලා නෑ ඒකත් අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා ඒක අසාර්ථක වුණොත් ඊළඟ පියවරට යන්න ඕනේ මේ මොනවා හරි එකකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙකුට මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරලා හොඳටම පුළුවන් ඒ ඇබ්බැහියෙන් අයින් වෙන්න හරිද බලන්න ඒකත් බැරි වුණොත් තුන්වෙනි පියවරට යනවා ඒ තුන්වෙනි පියවර තමයි අර මං කිව්වා නේද ඉස්සෙල්ලා කාට හරි බයින්ඩ් ඉන්නවා නම් දැන් අද හැන්දෑවේ බනින්න ඉන්නේ. මොකද කරන්නේ අපි? කලින් බයිනව නේද? කලින් බයිනවා. ගහන්න නම් ඉන්නේ කලින් ගහනව නේද? ආ. අන්න ඒ වගේ මේක සිද්ධ වුණාම මෙන්න මේ විදිහයි කියලා අපේ මනසේ චිත්‍රය ඇඳ ගන්නවා අපි. නේද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්කත් එක්ක අන්න එහෙම එහෙම චිත්‍රය ඇඳ ගන්නවා. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහයි කියලා මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේක ගැන තියෙන ගොඩාක් ආසාවක් හෝ තරහක් හෝ වැඩි වෙනවා. අන්න ඒක නවත්තන්න කියන බුදුරජාණන් වහන්සේ. හරියට කොයි වගේද? මන් දැන් මගේ ඇස් දෙකෙන් මේ පැත්ත බලාගෙන ඉන්නකොට මට අරේ රූප පේනවා. මං ඇස් දෙක වැහුවොත් පේන්නේ අන්න ඒ වගේ අරකේ අර සිද්ධි මෙනෙහි කරන්න එපා කියනවා. ඒක සිද්ධ වෙන හැටි මෙනෙහි කරන්න එපා කියනවා. හරිද? ඒ විතර්කය ඒ කියන්නේ ඒක නවත්තන්න බෑ මට. නමුත් මම වෙන දෙයක් ඒකට ආදේශ කරගෙන නේද? හරියට අර මේ වගේ. දැන් බලන්න අර තරහ ගියාට අපි මොකද කියන්නේ සමහර වෙලාවට දැන් මේ වෛද්‍ය විද්‍යාවෙත් කියනවා මොකද්ද කියන්නේ? 10 ඉඳන් එකට ගයින් කියනවා. එකේ ඉඳන් 10ට තරහ තියාගෙන ගන්න හැකි. 10 ඉඳන් එකට කල්පනා කරලා ගයින් වෙන්නේ. නේද? එතකොට ඔන්න අර කඩු වෙනවා. අර මොකද අර තරහ හදිස්සියේ එන තරහට ඉඩ දෙන්නේ නෑ. ඉක්මනට වෙන දෙයක් මතක් කරගන්නවා. නැත්තම් මේකට ඉඩ දෙන්නේ අර ඒකට අර යන්න දෙන්නේ නැහැ. ඒකට ප්‍රතිවිරුද්ධ හැඟීමක් ඇති කරගන්න එකයි පළවෙනි එකෙන් කරේ. දැන් ප්‍රතිවිරුද්ධ හැඟීමෙන් පෙරදුනානේ මම. දැන් මේක වැවෙන්න දෙන්න නැතුව ඉන්නවා. වැවෙන්න දෙන්න නැතුව ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඒ ගැන අර එක එක සිද්ධි ඒකෙන් දැන් ඒක ලොකු සතුටක් ලැබෙන දෙයක් නම් ඒ සතුට ලැබෙන අවස්ථාව ගැන මෙනෙහි කරන්නේ නැහැ. ඒක තරහ තරහක් වගේ දෙයක් නම් ඒ තරහෙන් එයා ඒ කරන වැඩේ හිංසාකාරී දෙයක් නම් ගහන වෙලාව ගහන විදිහ මෙනෙහි කරන්නේ නැහැ. ඒ සිද්ධිය මෙනෙහි කර කර මෙනෙහි කර රස විඳින්නේ නැහැ. ඒ සිද්ධිය මෙනෙහි කර කර මෙනෙහි කර කර පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒක නවත්තලා වෙන මොකක් හරි එකට හිත යොමු කරලා මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා හිත. මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. හරිද? ඒ කියන්නේ හිතට ඉඩ දෙන්නේ නැහැ. හිතන්න මං කියන්නේ බරුදු බලන්න. කෙනෙක් පොඩ්ඩක් හිතරි දෙවුවා කියන්නකෝ. නේද? අපේ හිත નિરાයාසයෙන්ම පෙළඹෙනවද නැද්ද? ඒකම ගැන හිත හිත හිත හිත හිත හිත නේද? හිත හිත හිත හිත මොකද කරන්නේ? ඔය පළවෙනි වැඩේම කරන්නමයි හදන්නේ. ඒකට ඉඩ දෙන්නේ නැතුව වෙන දෙයකට අමාරුවෙන් හරි හිත යොදවන්න අපිට පුළුවන් දෙයිද? නේද? අපි ඔය කියන්නේ චිත්ත පීඩාව ගොඩක් වැඩි වෙන කාලයක් තියෙනවා හොඳට වැඩ කරන්න කියලා කියන්නේ. නේද? ඔයා වැඩ කරන්න ගිහිල්ලා ඔය නේද බුම්මගෙන ඉන්න එපා. ඒක තැනලා ඉඳගෙන ඔයා මොකක් ලොකු වෙන වැඩක් පටන් ගන්න. නේද? අපේ අය මොකද කරන්නේ? ඇඳන් වල, පුටු වල නේද? ඈ තැන් තැන් වල වෙලා නේද? උඩ බලාගෙන, බිම් බලාගෙන ඉතින් අරක විතර්ක කර කර ඉන්නවා. එන්න එන්න වැඩි කරගන්නවා. ඔක්කොම තියදී හා පොඩ්ඩක් ඉන්නකෝ කියලා මොකද කරන්න ඕන? වෙන ලොකු වැඩක් පටන් ගන්නවා. ලොකු ටාගට් එකකට යන්න පටන් ගන්නවා. පීඩා ඇති වෙන අය එහෙමයි නේද? යම් පීඩාවක් ඇති වුණා නම් ඒකත් එක්ක කරන්න ඕන එකම දේ තමයි ඊට වැඩි එහාගේ තමන් වෙන මොකක් හරි වැඩක් පටන් ගන්නවා වෙන මොකක් කාර්යක්ෂම වෙනවා කාර්ය බහුල කරගන්නවා අන්න ඒ වගේ තමයි මේ භාවනා කරන කෙනා තමන්ගේ පැත්තට මොනවා හරි ආවනම් ඒකට ඉඩ දෙන්නේ නැතුව වහ ගන්නවා වහ ගන්නවා හරිද? ඕක තමයි තුන්වෙනි ක්‍රමය. හැබැයි සමහර ඒවා තියෙනවා කොච්චර වහන්න හැදුවත් නේද බැරි ඒවා. එහෙනම් ඕකත් අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා. හරිද? ඕකත් අසාර්ථක වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ කොච්චර වහන්න හැදුවත් සමහර ඒවා ප්‍රබල නම් මොකද වෙන්නේ? පළවෙනි පියවරත් අසාර්ථකයි, දෙවෙනි පියවරත් අසාර්ථකයි, තුන්වෙනි පියවරත් අසාර්ථකයි. එන්නෙම මේකමයි එන්නේ. ආන් එහෙම වුණොත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මූලස්ථානය මෙනෙහි කරන්න කියලා. මූලස්ථානය කියලා කියන්නේ හේතුව, රීසන් එක. මොකක්ද මේ මුල? මේකට මුල මොකක්ද? මේකට හේතුව මොකක්ද? කියලා මෙනෙහි කරනවා. ඔන්න බලන්න හතරවෙනි ක්‍රමය ඒක. හරි. හරියට හයියෙන් ඇවිදගෙන යනවා කෙනෙක් එයා කල්පනා කරනවා මං ඇත්තටයි හයියෙන් ඇවිදගෙන යන්නේ. හිමින් ඇවිදගෙන යන කෙනෙක් කල්පනා කරනවා මං ඇත්තටයි හිමින් ඇවිදින්නේ. ආන් ඒ වගේ ඇයි මට මේක හින්දා මෙච්චර දුක් විතර්ක එන්නේ කියලා මෙනෙහි කරනවා. මුල මොකක්ද? හේතුව මොකක්ද? මොකක්ද අහුවෙන්නේ? හුඟක් වෙලාවට අහුවෙන්නේ මොකද්ද? ආශ්‍රව නේද මං මේ මම මෙන්න මේ දේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් ආශ්‍රය කරපු හින්දායි මට මේක මේ දුක් ඇති වෙන්නේ කොහොමද ආශ්‍රය කරේ තණ්හාවෙන් ආශ්‍රය කරා මගේම කියන දෘෂ්ටියෙන් ආශ්‍රය කරා නේද මටම හම්බෙච්ච දේවල් කියලා මටම ලැබිච්ච දේවල් කියලා ඒ ලැබිච්ච දේවල් ගැන මම කියන හැඟීමෙන් මෙනෙහි කරා. ඒන් ඒ විදිහට ගත්ත හින්දායි මට මේක දරා ගන්න බැරි වෙලා තියෙන්නේ. නේද? මගේ කියලා මෙනෙහි කරා. මම කියලා මෙනෙහි කරා. නේද? තණ්හාවෙන් මෙනෙහි කරා. නැතුව බෑ කියලා මෙනෙහි කරා. ආන් ඒ තණ්හාව නේද මේකට මුල. එහෙම නෙකරුවා නම් මේක වෙන්නේ නැහැ. එන්න ඒ විදිහට මේකට හේතුව හොයනවා. හැම දෙයකටම හේතුව හොයනවා. ඇයි මට මේ ලෝකේ මෙච්චර දේවල් තියෙද්දි ඇයි මේ එක දෙයක් ගැන මෙච්චර කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ? අපි වැරදියට හිතුවේ ඒක ගැන. හිතුවේ මොකද්ද වැරදියට? මේක නම් මේ සංසාරේන පුරුද්දක් කියලා නේද? සංසාරගත බැඳීමක් කියලා තමයි හිතුවේ. නේද? සංසාරගත බැඳීම මොකද වෙලාවකට කරන්නේ? නේද? දාලා යනවා අවුරුද්දෙන් දෙකෙන් සංසාරගත බැඳීම ඉවරයි. <laughs> ඉතින් එහෙම වෙන වෙලාවල් තියෙනවා සංසාරගත බැඳීම් වලට නේද? එතකොට ඒවා ඔක්කොම අපේ මනසේ ඇති වෙන මායාවක් විතරයි නේද? අන්තිමට මේකත් එක මොකක්ද දැනෙන්නේ? අපි ඒක ඊයේ කතා කරා. නේද? මේක මගේ වැරදීමක් මොකද්ද? ආශ්‍රවය කියලා කියන්නේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් ආශ්‍රය කිරීම. අපි දන්නවා. තණ්හාවට හේතුව හොයාගෙන හොයාගෙන ගියම අපිට ඊය හම්බුණා හේතුව අවිද්‍යාව කියලා. නේද? පටිච්චසම්පාද මූලධර්මයේත් බලන් පින්වත්නි තණ්හාවට නේද උපාදානයට තණ්හාව හේතු වෙනවා තණ්හාවට වේදනාව හේතු වෙනවා වේදනාවට ඔය විදිහට ඉස්සරහට ඉස්සරහට ගියොත් උඩින්ම ගිහලා නවතින්නේ කොහෙද අවිද්‍යාව ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතු ඇතුවද නැද්ද අවිද්‍යාවටත් හේතුවක් තියෙන්න ඕනද නැද්ද මොකක්ද දන්නේ ඒකට හේතුව අවිද්‍යාවට හේතුව අවිද්‍යාව කියන්නේ නොදන්නකම මෝඩකම කියන්නේ අවිද්‍යාවම තමයි. ඔන්න සම්මාදිට්ඨි සූත්‍රයේදී හම් වෙනවා අවිද්‍යාවට හේතුව. අවිද්‍යාවට හේතුව ආශ්‍රවයයි කියලා. එතෙන්දී හම් වෙනවා. තවත් හේතු තියෙනවා. මොකද අනිත් පැත්තට අනිත් පැත්තට හේතු වෙනින්ද නමුත් මූල හේතුවක් විදිහට උතෙන්දී හම් වෙනවා. අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ මොකද්ද? මේ බලන්න යම් දෙයක් කැමැත්තෙන් කැමැත්තෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත ආශ්‍රය කරපුවම මත් වෙනවා වගේ වෙනවා ඒක හින්දා. නේද? හරියට නිකන් ආසව වගේ. ආසව කියන්නේ මත්පැන් වලට. මත්පැන් පානය කරපුවම මත් වෙනවා කෙනෙක්. නේද? ආන්ගේ වගේම සමහර දේවල් අපි හිතෙන් නැවත නැවත තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් ආශ්‍රය කරපුවාම හොඳයි හොඳයි හොඳයි කියලා ඒ වස්තුව හින්දා තමන්ව මත් වෙන්න පටන් ගන්නවා. ඇත්ත වැහෙන්න පටන් ගන්නවා. හරිද? ආන් එතකොට ඇත්ත වැහෙනකොට අවිද්‍යාව මතුවෙනවා. එහෙනම් අවිද්‍යාවට ආසන්නම හේතුව ආශ්‍රවයයි. දැන් හැම එකක්ම හේතුවක් ඇතුවනේ උපදින්නේ. ආශ්‍රවයට හේතුව මොකක්ද දන්නේ මොකද්ද? කියවුණා ඔය පැත්තෙන් නිකන් හරි. අවිද්‍යාවයි. හරිද? ආම් බලන්න යමක් එකට එක ප්‍රත්‍ය වෙනවා නම් ඒ කියන්නේ එකට එකක් හේතු වෙනවනම් ආශ්‍රවයට හේතුව අවිද්‍යාවයි අවිද්‍යාවට හේතුව ආශ්‍රවයයි. අවිද්‍යාව වැඩි වෙනකොට ආශ්‍රව වැඩි වෙනවා. ආශ්‍රව වැඩි වෙනකොට අවිද්‍යාව වැඩි වෙනවා. හරියට නිකන් නේද? කිකිලි බිත්තරයි වගේ. නේද? ඇයි එහෙම කියන්නේ? ඔන්න මං ගෙදරට කිකිලියක් අරන් එනවා. මෙයා බිත්තර 10ක් දාලා රකින්නවා. හරි දැන් පැටව 10ක් නේද? බිත්තර හින්දා කිකිලිය වැඩි වෙනවා කිකිලිය හින්දා විතර වැඩි වෙනවා මේ කොහෙද කියලා නවතින්නේ අන්න ඒ වගේ දෙපැත්තට ප්‍රත්‍ය වෙන හින්දා මොකද වෙන්නේ මේකේ නැවතීමක් නැහැ අනවරාග්‍ර සංසාරය කියන්නේ එහෙමයි ආශ්‍රව වැඩි වෙනකොට අවිද්‍යාව වැඩි වෙනවා අවිද්‍යාව වැඩි වෙනකොට ආශ්‍රව වැඩි වෙනවා නොදන්නකම හින්දා ආශ්‍රව ආශ්‍රය කරනවා ආශ්‍රය කරන්න කරන්න තවත් විද්‍යාව නැති වෙනවා හරිද එතකොට මොකද වෙන්නේ? අර මම මගේ නොවේ කියන ඒවා ඔක්කොම වැහිලා ගිහලා මොන්න පිස්සුද ඔය කොහේ හරි පැටලිල්ලක් ඇති ඔය ආම්දුරු එදා කිව්වට නේද? ඔවා හරියන්නේ නැහැ. මෙතන මම මේක කාගෙනම ඉන්නවා කිසි කතාවක් නැහැ. නේද? පුළුවන් නම් ගලවනවාකෝ බලන්න කියලා. නේද? අල්ලගත්ත දේ හපාගෙන ඉන්නේ තදින් හපාගෙන ඉන්නේ. අල්ලගත්ත කෑල්ල. ඒ මොකද ඒ අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අපි කියනවා මේවා අයින් කරන්න බෑ කවදාකවත් බෑ කියලා. හරිද? ඒක තමයි ආශ්‍රවයේ හැටි. ආශ්‍රවයෙන් ද අවිද්‍යාවයි අවිද්‍යාවෙන් ද ආශ්‍රවයයි වැඩි වෙනවා. හරිද? එතකොට ඔන්න තමන්ට තේරෙනවා මේක ආශ්‍රවයයි හේතුව අවිද්‍යාවයි හේතුව. ඉතින් ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ භාවනා කරන යෝගියා. අනිත් අයටත් ඉවක් තියෙන්න ඕනේ. මේ විතර්කයට හේතුව නවත්තන්න බැරි විතර්කයට හේතුව මේ දුකට හේතුව මේ අවාසනාවන්ත ඉරණමක් වෙන්න යන්නේ මේ අකුසල් ඉස්සරහට යන්න යන්නේ මේ තමයි ආශ්‍රවය කියන එක මහා බලයක් වගේ මේකෙන් නැగిලා ඉන්නේ. හරිද? නේද? අර උදේ කිව්ව කේක් උදාහරණේ ආයෙ කිව්වොත් හොඳයි නේද ආශ්‍රවයේ හැටි? හ්ම් ආශ්‍රවය කොහොමද කියලා බලාගන්න හරියට නිකන් ආශ්‍රවය කියන්නේ Tamanට වැඩිය හයි හත්තිය තියෙන පුද්ගලයෙක් වගේ. හරිද? ආශ්‍රවයේ හින්දා ඇතිවන චේතනාව. මේ බලන්න. මං චොක්ලට් කේක් කාලා කාලා කාලා කාලා පුදුම කැමැත්තක් තියෙන්නේ කියලා හිතන්නකෝ. හරිද? දැන් මට දියවැඩියාව හැදිලා ඉන්නේ කියලා හිතන්නකෝ. හරිද? මේ ආශ්‍රවයාගේ හැටි බලා ගන්න හොඳට. දියවැඩියාව හැදිලා ඉන්නේ දැන් මම උදේට හොඳ ප්‍රමාණවත් වේලක් කාලා ඉන්නේ. නමුත් දැන් මෙතන තියෙනවා චොක්ලට් කේක් කෑල්ලා. හරි. දැන් මොකද වෙන්නේ? ආ මම මේක ගොඩක් ආශ්‍රය කරලා තියෙන එකක්. අපි කියන්නේ ඇඩික් වෙලා කියලා කියන්නේ ඒකයි. නේද? දැන් මත්පැන ගැනත් එහෙමයි මේ ඕන එකක් ගැන එහෙමයි. නේද? දැන් එතකොට මේක ආශ්‍ර මට මට මේක හින්දා අධික ආශ්‍රවයක් උපදිනවා. ඒ කියන්නේ කැමැත්තක් උපදිනවා. දැන් මොකද වෙන්නේ? දැන් හරියට මම මෙතනටලා හිටියට මොකද? ඔන්න කවුරු හරි එනවා මගේ ළඟට. මට වැඩි හයි හත්තිය තියෙන කෙනෙක් එනවා මගේ ළඟට. මම දැන් කේක් කන්න නෙවෙයි ඉන්නේ. මට වැඩි ගොඩාක් හයි හත්තිය තියෙන කෙනෙක් එනවා. මට වැඩි ශක්තිමත් කෙනෙක් එනවා. ඇවිල්ලා මගේ අත ඇදලා ගන්නවා මෙහාට. මෙහෙ එනවා. හරිද? කියලා මොකද කරන්නේ? මම බෑ කියද්දි එපා කියද්දි මගේ අත අරන් යනවා කේක් කෑල්ල පැත්තට. හරි. අරන් ගිහිල්ලා මොකද කරන්නේ? මගේ ඇඟිලි දෙක දිගාරවනවා. දිගාරවලා අරක අල්ලවනවා. අල්ලවලා දැන් ගේන්න යන්නේ මේ පැත්තට. මං කියනවා ඕක හරියන්නේ නැහැ. ඕක හොඳ නැහැ. මට හරියන්නේ නැහැ. මට සීනි තියෙනවා. අරේ මේ කියද්දිම බෑ කියද්දිම මේක එපා බෑ කියද්දිම අරන් ඇවිල්ලා කට අරෝලා ඇතුළට දම්මලා හප්පලා ගිල්ලෝලා ආපු එක්කෙනා යනවා යන්න. දැන් මොකද මෙහි? කාලා යෝරුණාට පස්සේ කෑවනේ අප්පා. <laughs> අන්න ඒ තමයි අර කේක් පිළිබඳ තිබ්බා වූ ආශ්‍රවය. ආශ්‍රවය මට ඒක හොඳ නෑ කියලා කියන විද්‍යාව වැහුවද නැද්ද? නේද? මට වඩා වේගයෙන් මට වඩා ශක්තිමත්ව මගේ පාලනය අභිබවා ක්‍රියාත්මක වෙනවා මත්භාවයටපත් වෙනවා මෙන්න මේ ආශ්‍රවය. හරි ඒකින්ද මාව ඇදීලා යනවා. ඇදීලා යනවා. නේද? මේ පැත්තට නිකම් ඇදලා යනවා. අන්න ඒ தত্ত্বය තමයි ඔන්න ඉතින් මේකයි හේතුව. මේක අඩු වුණා නම් ආශ්‍රව අඩු වුණා නම් මේක අඩු වෙනවා කියලා දැනගන්නවා. ඒකින්ද ක්‍රමේ දැනගන්නවා. ක්‍රමේ දැනගන්න හින්දා මොකද කරන්නේ යා? ක්‍රමේ දැනගන්නකොටම අර තිබ්බ තද බල අකුසලය අඩු වෙනවා. අඩු වෙලා ක්‍රමානුකූලව ක්‍රමානුකූලව හේතුව දැනගන්නකොට අරකින් අත මෙදෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? පිළිගන්නවද නැද්ද? මේකයි මේ වෙන්නේ කියලා සිද්ධිය දැනගන්නවා. ඕකත් අසාර්ථක වුණා කියනවා කාටද දන්නවද? බෝධි සම්භාරය පුරන බෝධිසත්වයන් වහන්සේට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මම බෝධි සම්භාරය පුරන කාලේ ඔය පියවර හතරම හුඟක් වෙලාවට සාර්ථක වුණා. හැබැයි සමහර වෙලාවට ඒකත් ඒකත් අසාර්ථක වුණා. එතෙන්ට ගිහිලත් මාව පෙරදුනා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. බෝධි සම්භාරය පුරන බෝධිසත්වයන් වහන්සේටත් එතනින් පර එතනින් පරාදිච්ච වෙලාවල් ආවා. ඊට පස්සේ දේශනා කරන්නේ පස්වෙනියට කරපු දේ. හරිද? මේ මේ ආශ්‍රවය ඇවිල්ලා අකුසලය ඇවිල්ලා අකුසල විතර්කය ඇවිල්ලා මේක ඔන්න ඔය හේතුව හතර ආකාරයකට උත්සාහ කරා කොහොමත්ම කොහොමත්ම කොහොමත්ම බෑ ගැලවෙන්න. හරිද? හතර ආකාරයෙන්ම බැලුවා ඇනේ ගැලවෙන්නෙත් නෑ. හරිද අර මළමිනියෙන් වැඩ හරිගියත් නෑ ඇස්පියාගත්තකෙන් හරිගියත් නෑ දැම හේතු මෙහි කරපයෙන් හරිගියත් නෑ මූලාස්ත්‍රය මෙහි කරපයක මූලස්ථානය මෙහි කරපයෙන් හරිගියත් නෑ දැම් මේක ක්‍රියාත්මක වෙන්ඩ යන්නේ හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යටි තල්ල උඩු තල්ලට හපාගත්තා මම හරි තද කරගත් අපි කැන දත්මිටි කනවා කියලා හරිද මෙහෙම තද කරගත්තා අත මිටිමලෝ කරගත්තා හරිද නෑ මම මේක කරන්නේ නෑ කියලා වීරිය ගත්තා කියනවා. හරිද? නෑ මම මේකට ඉඩ දෙන්නේ නෑ මේ අකුසලයට ඉඩ දෙන්නේ නෑ කියලා වීරිය අරගත්තා කියනවා. වීරියෙන් ඒක අතහැරියා කියලා කියනවා. හරිද? අකුසලයට ඒ තරමට මේ අකුසලය ගැන දැනගෙන හිටියා. කලන්ත හැදුනා කියනවා. හැබැයි මගේ අදහස වෙනස් වුණේ නෑ කියලා. හරිද? මෙන්න මේ විදිහ තමයි ආකාර භාවනා කරන කෙනෙක් අරමුණකට යන්න ඉන්න කෙනෙක්ගේ අරමුණට බාධා වෙනකොට තමන්ගේ අධ්‍යාපනයේ අරමුණක් නම් අපේ දුවල පුතාලාගේ අධ්‍යාපන අරමුණ නම් ඒකට බාධා වෙන දේවල් ඕන තරම් තියෙනවා. එතකොට ඔය ක්‍රමයටම මේක මෙනෙහි කරලා අන්තිමට ඒත් තමන් වැරද්ද පැත්තට යන්න යනවනම් නේද? දත් මිටිමලෝගෙන අත මිටිමලෝ කරගෙන දත් පූට්ටු කරගෙන උඩුතල්ල යටිතල්ල තියලා තද කරගෙන නෑ මම මේක කරන්නේ නෑ කියලා යට කරගන්නවා. හරිද? ඒක නෙමෙයි වැඩේ තියෙන්නේ. මේ විදිහට මම මේක යටපත් කරගෙන කටයුතු කරා කියලා හිතන්නකෝ පළවෙනි වතාවේ, දෙවෙනි වතාවේ, තුන්වෙනි වතාවේ, හතරවෙනි වතාවේ. හරිද? හැබැයි එක දිගට. දැන් ඊළඟ සැරේ ඒකම එද්දී පස්වෙනි පියවරට එන්නේ නැතුව හතරවෙනි පියවර දක්වා එනකොට හරියනවා. හරිද? මේකට කියන්න ඕනේ මේක කියනකොට ගොඩක් දෙනෙක් තර්ක කරනවා මේ ඔය කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න මේ එන හැඟීම් පාලනය කරන එක හොඳ නෑ කියලා. ඒවට යන්න අරින්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා පාලනය කරන්න එපා. ඒවා හිර කරන්න එපා. ඒවා රිලීස් කරන්න. නේද? එතකොට අපිත් කියනවා ඒවා රිලීස් කරන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රිලීස් කරන්න. මේ තමයි රිලීස් කරන විදිහ. බලන්න අපි රිලීස් කරේ කොහොමද? තව වැඩි වෙන විදිහට. නේද? අපි ඒක රිලීස් කරේ ඒකට ඉඩ දුන්නා. ඒකට ඉඩ දුන්නාට පස්සේ ඊළඟ වතාවේ එන්නේ ඊට වඩා ආසාව අඩුවෙන්ද වැඩියෙන්ද? ඊටත් වඩා වැඩියෙන් එන්නේ. ආයෙ වෙලාවෙත් ඊට දුන්නා. ඊළඟ වතාව එන්නේ. ආ ඊට පස්සේ එනවා කනට පාරවල් නේද? <laughs> ඈ කඩු පාරවල්, කිනිසි පාරවල් එනකොට දැන් ඉතින් හරි. නේද? එහෙම නෙවෙයි නේද? මේ බලන්න මේකෙන් රිලීස් වෙන හැටි. මේ විදිහට දත්මිටි කාගෙන ගානට එනකම් මේක අදිවාසනයෙන් හිටියොත් මේ වගේ තද හැඟීමකින් හිටියොත් ඊළඟ වතාවේ හෙට මේක එනකොට ඊළඟ වතාව එනකොට ටික දවසක් යනකොට හතරවෙනි පියවර දක්වා එනකොට ඒ කියන්නේ හේතුව ගැන මෙනෙහි කරන ගාන එනකොට එනකොට හරියනවා. ටික දවසක් හෝ ටික කාලයක් ටික වෙලාවක් හේතුව දක්වා එන ගානට මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක පාලනය කරගන්නකොට අර අමතක කරන ගානට එනකොට හරියනවා ඒ සිද්ධියම හරියනවා. කරදර වෙන්නේ නැහැ. අමතක කර ගන්නට එනකොට අමතක කරන ගානට එනකොට එනකොට එනකොට මේක හරියනකොට ටික දවසක් යනකොට මලමිනිය ගැන මෙනෙහි කරන ගානට එනකොට මේ උදාහරණේ නේද නැත්නම් වැරද්දක් කරනකොට හැම වෙලේම මලමිනිය ගැන මෙනෙහි කරා එහෙම එකක් නෙවෙයි නේද ඒ ගානට ඒ කියන්නේ මොකද්ද ආදීනව මෙනෙහි කරන ගානට එනකොට හරියනවා ඒ විදිහට ටික දවසක් ටික දවසක් මේක පාලනය කරනකොට මොකද වෙන්නේ කුසලය තමන්ගේ අකුසලය එනකොට ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය යන්තම් මෙනෙහි කරනකොට හරියනවා. හරිද? එතකොට බලන්න කොච්චර ප්‍රායෝගිකද කියලා. නේ? අපිට එන සමහර අකුසල ගිහිල්ලා ෆස්ට් ස්ටේජ් එකේදීම අඩු කරගන්න පුළුවන්. සමහර ඒවා දෙක දක්වා යනවා. සමහර ඒවා තුන දක්වා යනවා. සමහර ඒවා හතර දක්වා යනවා. හතර දක්වා යන ඒවා ටික දවසක් යනකොට එක දිගට උත්සාහ කරොත් තුනෙන් නවතිනවා. තුන දක්වා යන ඒවා එක දිගට උත්සාහ කරොත් දෙකෙන් නවතින ගානට එනවා ටික දවසකේ. නේද? අන්තිමට එකෙන් ඒ කියන්නේ අන්තිමට වෙන්නේ මොකද්ද හැම අකුසලයක්ම ඒකට අදාළ කුසලයෙන් Tamanට නවත්ත ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? ඉතින් ඊටාම ප්‍රායෝගික හාත්පසින්ම ආරක්ෂිත ආරක්ෂා කරන වැඩපිළිවෙලකට බුදුරජාන් වහන්සේ අපිව හැම වෙලෙම අපේ හිත පාලනය කරගන්න විදිහක් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? නේද? මේක හිර කරගෙන ඉඳලාද? නෑ මේක යටපත් කරලා දැන් රිලීස් වෙලා තියෙන්නේ අකුසලයේ. නේද? මේකට මොකක්ද අපි කියන උදාහරණය? අර බලන්න කවුරු හරි කෙනෙක් උදේ 7 වෙනකන් නිදියන්න බලාගෙන ඉන්න කෙනෙක්. මේක විතරක් කියලා අපි ඉවර කරමුකෝ. මේකට අදාළ හින්දා මේ කොහොමද මේ රිලීස් වෙන්නේ කියලා බලාගන්න. උදේ 7 වෙනකන් නිදියන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට පාන්දර 4ට හැරවනවා. මොකද වෙන්නේ? පළවෙනි දවසේ මොකද වෙන්නේ? එයාට තීව්‍ර ඒ කියන්නේ ගොඩාක් අමාරු කටුක මාරාන්තික වේදනා දැනෙනවා. නේද? ඉන්න බෑ. ඉන්න බෑ. මොකද වෙන්නේ? යාට වැඩේම කොහෙටද වැටෙන්න හදන්නේ? ඇඳට ඇඳට ඇඳට ඇඳට. මොකද ඉන්න බෑ රිදෙනවා. නේද? හිතත් රිදෙනවා, ශරීරයත් රිදෙනවා. බෑ ඉතින් ඇදිලා යනවා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ. එයා මේක කොහොම හරි දරා ගන්නවා. දෙවෙනි දවසේ මොකද වෙන්නේ? දෙවෙනි දවසෙත් හතරට ඇරවනවා. එතකොට අර අමාරුව අඩුද වැඩිද? අඩුයි. ඊළඟ තුන්වෙනි දවසෙත් හැරෙනවා. තවත් අඩුද නැද්ද? අඩුයි. නේද? බලන්න දැන් රිලීස් වෙනවද නැද්ද මේ? අන්තිමට දවස් 10ක් විතර කොහොම හරි එක දිගට එක දිගට මේක කරනවා. දැන් මොකද වෙන්නේ? මේෙන් ඉබේම හැරිලා මලක් වගේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් දැන් ස්ට්‍රෙස්ද? නෑ. එහෙනම් දැන් මේ ස්ට්‍රෙස් එක රිලීස් වෙලා. හරි. මේ බලන්න තව කෙනෙක් රිලීස් කරන විදිහ එක. හරි. ඔය තමයි දැනගෙන කරන්නේ. ඔකට කියනවා පටිසංකා යෝනිසෝ කියලා. ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරයෙන් මේ දරාගන්න. ඒ කියන්නේ දැනගෙන. මේක දරාගත්තොත් එක දිගට මේකෙන් මට නිදහස් වෙන්න පුළුවන් කියලා දැනගෙන කරන කෙනාට දවස ගානේ දවස ගානේ දවස ගානේ Tamanට ඒ දැනෙන අඩුව හින්දා රිලැක්ස් එකක් දැනෙනවද නැද්ද? ආන් ඒක හින්දා ඒක ස්ට්‍රෙස් එකක් වෙන්නේ නෑ. මොකද එයාට ප්‍රතිඵලය හැම වෙලේ. මොකද එයා දන්නවා මේක මෙහෙම එක දිගට දරාගත්තොත් මෙන්න මේ නිදහස් වීමට මාවපත් වෙනවා කියලා දන්න හින්දා එයාට ස්ට්‍රෙස් එකක් නැහැ. මොකද එයාට ගෝල් එකක් තියෙනවා. හරිද? මොකද මෙතෙන්ටපත් වෙනවා කියලා. ඒක හින්දා. ඔන්න දැන් බලන්න අනිත් එක්කනට වෙන දේ ටිකක් නුවණ නැති මෝඩ පහේ කෙනෙකුට වෙන දේ. උදේ හතරට නැගිටින පළවෙනි දවසේ. ඉතින් තීව්‍ර කටුක අමාරුම දුක් ඇති වෙනවා. කොහොම හරි දරාගෙන ඉන්නවා. දෙවෙනි දවසෙත් නැගිටිනවා. ආ දැන් ටිකක් අඩු වෙලා. තුන්වෙනි දවසෙත් නැගිටිනවා. දැන් තව ටිකක් අඩු වෙලා. හතරවෙනි දවසේ යාට හිතෙනවා ස්ට්‍රෙස් තියාගෙන ඉන්න හොඳ නෑ කියලා හොඳට බුදිය ගන්නවා. <laughs> හත වෙනකම් බුදිය ගන්නවා. හරිද? ඊට පස්සේ පස්වෙනි දවසෙත් බුදිය ගන්නවා. හයවෙනි දවසේ ආයෙ නැගිටිනවා. දැන් කොහොමද තත්ත්වය? ආපහු කවද වගේද? පළවෙනි දවසේ වගේ. ආයෙ දවස් දෙකක් විතර නැගිටිනවා, තුනක් බුදිනවා, තුනක් විතර නැගිටිනවා, දෙකක් බුදිනවා. එහෙම තමයි යාගේ වැඩේ. ඒක කන්ටිනියු කරන්නේ නැහැ. හරිද? එතකොට මොකද වෙන්නේ බලන්න. අපි හිතමු යාගේ දවස් 100ක් අරගෙන. දවස් 100ක් එයා ගත්තහම අරගෙන අපි බලන යාගේ අතීතයේ දවස් 100ක් 60ක් බුදියලා 40ක් නැගිටලා තනින් තනින්. දැන් එයා 40ක් නැගිටලාද නැද්ද? ඒ 40ෙම හුඟක් දවස් වලට කොහමද? ගොඩාක් අමාරුවෙන් 40ක් නැගිටලා. අරයා 10යි නැගිටලා තියෙන්නේ. ඒ 10න් පස්සේ එයා එයාගේ ස්ට්‍රෙස් එක රිස්. අරයා තාම ඉන්නේ කොහමද? එහෙනම් తాවකාලික රිලීස් කර ගැනීමක් නෙවෙයි ස්ථීරවම අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරේ ස්ථීරව කරගන්න මේක. හරිද? එහෙනම් ඒකට කියන්න බෑ අපිට ආසාවන් ඇති වෙනකොට ඒක රිලීස් කරන ක්‍රමේ ආසාව විඳින එක නෙවෙයි ඒක නරක දෙයක් නම් ඒක විඳින එක නෙවෙයි ඒක පාලනය කරන්න ඕන දැනගෙන මොකද්ද දැනගන්නේ අන්න එතන ඒ ඒ මානසිකාරය තියෙන්න ඕන මොකද්ද දැනගන්නේ මේකෙන් මං නිදහස් වීම සඳහා දරා ගන්නවා එතකොට එයාට එක දවසක් දරාගත්තාම දෙවෙනි දවසේ පහසුයි. එයාට දැනෙනවා අද පහසුයි. හරි තුන්වෙනි දවසේ දැනෙනවා අදත් පහසුයි. ඊට වැඩිය පහසුයි. එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ එයාට ඒකත් එක්ක ලැබෙන ප්‍රීතිය සතුට ඇති වෙනවා. ආන් ඒ වගේ මේ ක්‍රම පහ පාවිච්චි කිරීමෙන් Tamanට ආයසරයක් අර භාවනා මානසිකාරයෙම ඉන්න පුළුවන්. අර භාවනා මානසිකාරයටම යන්න පුළුවන්. ඒකාග්‍රතාව හිතකටම යන්න පුළුවන්. හරිද? මේ එක සූත්‍රයක් විතරයි. කොච්චරනම් සූත්‍ර ධර්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කොච්චරනම් ධර්මතා අපිව පාලනය කරගන්න අපේ මේ අපේ මේ තියෙන දුර්වලතාවයන් නැති කරගන්න නානා ප්‍රකාර ආකාරي එක එක එක එක එක එක ආකාරයට උදාහරණ අරගෙන එක එක විදිහට කිසිම අඩුවක් නැතුව සම්පූර්ණ දේ සම්පූර්ණ කරගන්න කොච්චර ආකාරවලට දේශනා කරලා තියෙනවද නේද මම මොකද කරේ මම මේවා හොයන්නේ නැත මම මල් පූජා කරනවා, හඳුන් කුරු පූජා කරනවා, පහන් පූජා කරනවා, ආහාර පූජා කරනවා, කොඩි පූජා කරනවා නේද? ඒවා විතරක් කර කර ඉන්නවා. යම්කිසි කෙනෙකුට පින්වත්නි ඔන්න ඔය ධර්මයේ හිතට දැනුණොත් ඒකෙන් එයා ඇත්තටම රිලීස් වුණොත් එයාට තියෙන යම්කිසි දැඩි පීඩනයකින් නිදහස් වුණොත් අන්න එදාට එයාට බුදුරජාන් වහන්සේට දෙන්න දෙයක් නැතු වෙනවා. කරන්න දෙයක් නැතු වෙනවා. ආන් එදාට තමයි කොරන්ට දෙයක් නැති හින්දා තමයි අර අරගෙන ගිහිල්ලා මලක් දැක්කහම සුන්දර මලක් අනේ මේක බුදුරජාන් වහන්සේට පූජා වේවා මේ සුවඳ දුම් පූජා වේවා මග මං ගන්න ආහාරයේ අග්‍ර කොටස පූජා වේවා නේද කියලා පූජාව පූජාවක් වෙන්නේ ධර්මය දැකීමෙන්මයි ධර්මය නොදකින පූජාව ඒක නියම පූජාවක් වෙන්නේ නෑ අතුලාන්ත හැඟීමකින් වන්දනා කරන්න ගියාම මේ ශරීරය පොලේ ගහලා වඳින්න පුළුවන් පොඩි කරලා වඳින්න පුළුවන් නේද? පසඟ පිටවල මදි. එහෙම එහෙම මදි වඳින්න නේද? ඒ වගේ හැඟීමක් ඇති වෙන මම මොනවද බුදුරජාණන් වහන්සේට දෙන්නේ? ඒ තරමට තමන්ගේ ප්‍රශ්නය සියලු ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය කරන සියලු ක්‍රමවේදයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අඩංගු වෙනවා. ඉතින් එහෙනම් තවත් මොනවද? නේද? ඇයි අපි අසරණකම් හිතට ගන්නේ? කෙනෙක් අසරණ වෙනවද? කිසිම අසරණකම කියන්නේ එන ප්‍රශ්නෙට කර කියා ගන්න දෙයක් නැත්තම් නේද? කෙනෙක් අසරණයි කියන්නේ මොකද්ද? මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට කරන්න දෙයක් නැත්තම් තමයි අසරණ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයක් දේශනා කරලා තියෙන කාලෙක බෞද්ධයා අසරණ කෙනෙක් නෙවෙයි. ඇයි? හැම ප්‍රශ්නෙටම කරන්න දෙයක් හැම පැත්තෙම කරන්න දෙයක් තියෙනවා. අන්න ඒ අසරණභාවයක් නෑ මම කියලා දැනෙච්ච දවසට තමයි කෙනෙකුට කෙනෙක් හරියට සරණ ගියා වෙන්නේ. එදාට තමයි යාගේ අතුලාන්තයෙන්ම තවත් කිසිවක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියන ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන ආකාරයට සරණාගමණයකට යවෙන්නේ අන්න එදාටයි. හරිද? ඉතින් එවැනි ධර්මයක් උරුම කරගත් අපි කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද ගත කරන්නේ කොච්චර පිරිපුන් කොච්චර අභිමානවත් ජීවිතයක්ද ගත කරන්න පුළුවන් වෙලා තියෙන අසරණකමක් නැතුව කියලා දැනගෙන එකම දෙයක් අඩු කරගන්න බලමු අඩුම තරමෙන් අඬන එක හරි නවත්තන්න ඕනද නැද්ද මොන අහවල් දෙයකට මේ අඩුම තරමෙන් ඇඬෙනවා නම් බෞද්ධයෙකුට කෙලෙස් ධර්මයන් හින්දා පහන් සංවේගයක් හින්දා නෙවෙයි නේද ඇඬෙනවා නම් යම්කිසි බෞද්ධයෙකුට එයා හරීම පරාජිත කෙනෙක් නේද එහෙනම් මේ විතර්කයන් වලට ඉඩ නොදී තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ධර්මය එකතු කරගන්න ඕනේ. ධර්මයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. අනිත් විශේෂේස්තයන් ඉගෙන ගත්තා වගේ මේක ගැඹුරෙන් Tamange අතුලාන්තයට එකතු කරගෙන ජීවිතය ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සූපත් කරගන්නත් පුළුවන්කම තියෙන මේ උතුම් ධර්මයේ භාවිතා කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සූපත් කරගෙන මමත් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානෙ ප්‍රාර්ථනා වෙත කරගන්න.